අවසරයි ගරු කටයුතු ස්වාමින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 95 වෙනි භාවනා වැඩමුළුවේ දෙවැනි දවසේ දෙවැනි ධර්ම දේශනා වාරයටයි අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අද සම්මත වර්ෂින් 2015 අප්‍රේල් මාස 21 වෙනිදා සීලුම දිනා ඒ ධර්ම දේශනා සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු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 ඒවං සුසමා රද්ධං මේ සත්ත බොජ්ජංගං පාසු විහාරාය සංවත්තන්ති තී මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මතක් කරගත්ත විදිහට මේ යෙදී ගත කරන භාවනා වැඩමුළුවට අනුග්‍රහයක් වශයෙන් සූතානුග්‍රහිතයක් වශයෙන් බෞද්ධ භාවය පොතේ දැනුම ලබා ගැනීම සඳහා ධර්ම දේශනාවකට වුන්කම් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඊයේ මතක් කරගත්ත විදිහට මේක අපි උපුටා ගන්න ලද්දේ ත්‍රිපිටකයේ සංයුත නිකායේ මහා වර්ගයට අයිති බොජ්ජංග සංයුත්ත කොටසකි. ඉතින් ඒ නිසා අපට කල්තියාම හිතා ගන්න පුළුවන් අපි කතා කරන්නේ බොජ්ජංග ධර්මයක් ගැන. ඉතින් ඒිනුත් හඳුනා දීමිති මතක් කරා අපි 92 93 94 ආදී පසුගිය භාවනා වැඩමුළුව වැඩමුළුවලදී මේ සූත්‍රයේ මුල් කරගෙන මේ සත්ත බොජ්ජංග වලින් නැත්නම් බොජ්ජංග ධර්ම හතෙහි සති සම්බොජ්ජංගය ධම්මවිචේ සම්බොජ්ජංගය විරිය සම්බොජ්ජංගය කියන කාරණා මතක් කරගත්තා. එතකොට අපි මේ අනුපස්සනි වැඩමුළුව සඳහා ඉදිරිපත් කර ගන්න බලාපොරොත්තු වෙන්නේ ඊයේ අපි ආරම්භය ලබා ගත්තේ පීති සම්බොජ්ජංගේ කියන එකටයි. එතකොට මේ බොජ්ජංග මට්ටමේ පවතින ප්‍රීතියක් පිළිබඳව ඍජු අත්දැකීමක් අස්පනා පිට අත්දැකීමක් අපිට මේ වගේ දවස් 3-4ක වැඩමුළුවකින් ලබා ගන්න බැරි උනායි කියලා ඒක එච්චරම කනගාටුවට කාරණාවක්වත් පසු බාහන්න දෙයක්වත් නෙවෙයි මොකද බොජ්ජංග මට්ටමට මේ ප්‍රීතියපත් උනායි කියලා කියන්නේ තමන් මෙතෙක් සංසාරේ ආපු එතන මේ භාවනා ජීවිතය ගත කරපු සියලුම දේවල් සාධාරණීකරණය කරන තරම් ප්‍රීතියක් කායික වශයෙන් විඳින අතර හිතෙන් හොඳටම දැනගන්නවා මේක ඒකාන්තේම ප්‍රතිපදාවේ නිසා මට ලැබිච්ච දෙයක් කියලා. ඒ විතරක් නෙවෙයි දැනගන්නවා මේ ප්‍රීතිය ලැබීම නිසා විශාල කෙලෙස් ප්‍රමාණයක් කැපිලා තියෙනවා කියලා. ඉතින් මේක ඇත්තටම සතිය පිහිටවල සතිපට්ඨානට යනකොට වැඩේ පටන් ගන්නවා. නමුත් කවුරුවක්වත් දන්නේ නැහැ. ඒ හුඟ දෙනකොට එහෙම මේ යන ගමන හරියද හරිද මේ ගමනේදී මට මේ දැනෙන ලකුණු ප්‍රීති සම්බොජ්ජංගයක පෙරමග ලකුණුද කියන එක යෝගාවචරයට නොදැනීම තමයි මේ ධර්ම ගැඹීරත්වය කියලා කියන්නේ. නිසා භාවනායේදී මුල් කාලේ යෝගාවචරය සෑහෙන අපහසු වලටපත් වෙනවා. මේ කාරණාවේ තියෙන මංගල ලකුණ අඳුන ගන්න බැරුව. ඒ මොකද ඒ ප්‍රීතිය මොහුකුරවලා බලවත් ප්‍රීතියක් බාටපත් වෙන්න ඉස්සෙල්ලා ඒ දැක්වෙන ලකුණු එහෙම නැත්නම් අයවදියා බැලිය යුතු ආකාර මොනම පොතකවත් නැහැ. අපි අපේ දැනුමේ ඇත්තෙම නැහැ. අපේ දැනුම තියෙන ඒවට විරුද්ධකම් කරන්න, ඒවට අරියාදු කෙරෙන්න, ඒව වැරදි කියලා හිතන්න. ඒක තෝහොන් ලකුණක් කියලා හිතන්නේ. ඒ නිසා අපිට ඒව එනකොටම අපි භාවනාව අතහැරලා සමහරලාට බුදුහාමරටත් බැනලා, අපේ ධර්මයටත් බැනලා, සංඝයාටත් බැනලා, තමන්ගේ සීලයටත් බැනලා, පස්ස ගන්න වෙලාවලුත් තියෙනවා. ඒක බොහොම දරුණු අවස්ථාවක්. එහෙම නැති වුණොත් හිතනවා ඔය කියන විදිහට බුදුහාමුදුරෙන් ටික ඇත්තයි. එදා ජේතවනාරාමේ සවැත් නුවර නම් ඕක තියෙන්නේ නැති දැන් කාලේ නෑ. දැන් ටික අපුස් කාලා තියෙන්නේ. දැන් ටික අපිලුණු වෙලා ඒ නිසා දැන් කාලේ වුණා නෑ. එතකොට හිතනවා නැත්තම් මේ ධර්මයේ කියන එක සජීවී ඇත්තයි. ඒ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේට ඇත්ත ඇති. හැබැයි අපි වගේ නිකම් මේ ගෙවල් දොරවල් වල අමුදවුරුවන් රකින්න නිකම්ම නිකන් නරපණුවන්ට අපිට ගන්න බෑ. ඒක නිසා ඕක කෙරෙන්නේ ඔය සංඝයා කිව්වට නිකන් බොරුව කරන්නේ. මේ කාලේ කොහෙද එහෙම සංඝයා දැන් මහාන වෙන්නේ ඔය කණ්ඩ බොණ්ඩ නැතුවට ආහාරක් කරගම් කරලා රින් කැලියට රින්ගන කට්ටිය කියලා සංඝයා ගැනත් හිතනවා. ඒකල ඉඳලා මේ සිල් දැකලා මොනවද ඇති ලබන්න පුළුවන් ඒක අපි කොහොම හරි කරලා දාන ටිකක් දීලා මෛත්‍රී බුද්ධ ධාසනේ ඔන්න මේ සීලයක් රැක ගන්න හම්බුනොත් කියලා මේක මෛත්‍රී බුදු ආමරගේ ධාසනේ මොන්ටිසෝරි කරගන්න හදනවා. මේ ගෞතම බුද්ධ ධාසනේ කියන්නේ ඉස්සර අධ්‍යාපනයේට මොන්ටිසෝරි පන්ති කරගන්නවා. ඉතින් එහෙම කරන්නේ ඇත්තටම භාවනා කරන අයමයි. ඒ මොකද මේ පීති සම්බොජ්ජංගේ පහළ වීමේ මුල් ලකුණු ටික අඳුනන්නේ ඉතින් ඒ නිසා යාගෙන් එමෙ ඇහුණට අපි හිත නරක කරගන්න නරකයි. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා ඒ බ්‍රහ්මජාල සූත්‍රයේ කිසිම කෙනෙක් කිසිම වචනයක් ප්‍රකාශ කරන්නේ තමන් අත්දකලා මිස. එයා ඒක ස්පර්ශ කරලා දැනගල කරන්නේ. නමුත් මේ ලැබපු දේ, අත්විඳින දේ, අත්දකින්න දේ බලන්නේ පාට කණ්ණාඩියකින් නම් දැලි බැඳිච්ච කණ්ණාඩියකින් නම් එයාට පේන්නේ බලන කණ්ණාඩිය හැටියට තමයි. ඉතින් මේ කණ්ණාඩිය සුද්ධ කළ දෙන එකට අපි කියනවා කමඨාන් සුද්ධ කරනවායි කියලා. අපි කියන යෝනිසමනසිකාරය කියලා. කියන සම්මාදිට්ඨිය ඇති කරනවායි කියලා. එතන සම්මා සංකප්පේට බස්සනවායි කියලා. ඒක භාවනාවේ වෙනස් දරක් ඒක. භාවනා කරන ගමන් ඒ ලැබෙන අත්දැකීම ඇති තාලෙට වාර්තා කරන්න පුළුවන් නම් නැත්නම් අත්දකින්න දේ ඇති හැටියට වාර්තා කරන්න පුළුවන් නම් අහගෙන ඉන්න කෙනත් ඒ අවස්ථාව පහු කරපු කෙනෙකුට නම් බොහෝම පැහැදිලි ඒක. නමුත් යෝගාවචරයෙන් කවදාවත් අත්දකින්න දේ අත්දකින්න විදියට වාර්තා වෙන්නේ බොජ්ජංග මට්ටමට යනකම්. එතකන් මෙව්ව හිතලා පැතලා අරක ඉස්සර කරලා මේක පස්සට දාලා අනවශ්‍ය දේ කතා කරලා අවශ්‍ය දේ පැත්තකට දාලා මේක විකෘති කරනවා. ඒකේ යෝගාවචර හිතාමතා කරන දෙයක් නෙවෙයි. ඒක තමයි කෙලෙසෙනවා කියන්නේ ඔන්න වචනේ. ඉතින් කෙලෙස් තියෙනකන් භාවනා නොකරනවත් නෙවෙයි, කමඨං සුද්ධ නොකරනවත් නෙවෙයි, විස්තර ඉදිරිපත් නොකරනවත් නෙවෙයි. නමුත් ඉදිරිපත් වෙලා බලනකොට ලබු ගැන අහනකොට දෙල් ගැන කතා කරලා තියෙනවා. යන්නේ කොයිද කියලා අහනකොට මල්ලේ බෝල් කියලා තියෙනවා. ඉතින් හරි ලස්සනට තේරෙනවා බොජ්ජංග මට්ටමේදී මොනවද අපි මේ මෙතෙක් කල් මේ භාවනා කරනවා කියලා කලේ මොනවද අපි අත්දැක්කේ අපි මොනවද වාර්තා කරලා තියෙන්නේ ආන්න මේ දෙමලේ තේරෙනකොට තොවිලේ අමාරයි පෙරහැර ගිහිල්ලා කලාතුරකින් කෙනෙකුට තමයි විශේෂයෙන් කියනෝනේ බොජ්ජංග මට්ටමට හිත දුවනේනකොට තමයි Tamanට සිද්ධ වෙච්ච දේ අර්ථකතන දාන්න නැතුව තෝරන්න බේරන්නේ නැතුව ඇති හැටියට වාර්තා කරන්න විඳ ගන්නකොට භාවනාදී සිදුවෙන සියල්ලම ධර්මයි. අරක හොඳයි මේක නරකයි අරක මංගලයි මේක දුමංගලයි මේක හරි මේක වැරදි කියලා තෝරන එක තමයි කෙලස් කියන්නේ. අන්නෙම තේරුම් බේරුමකින් නැතුව ඉදිරිපත් කරන්න බෑ. ඒක ගැන දොස් කියන්න නරකයි කාගෙත් හැටි. නමුත් බැරි නෑ මේ උපවාහන ස්වාමීන් වහන්සේකින් මහා සාරිපුත්‍ර සාංශය අහන්නේ මේ ජීවිතය ඇතුළත දවසක එයාටම තේරෙයිද බොජ්ජංග මට්ටමට යනකොට දැන් නම් මට යෝනිසෝ මනසිකාරයේ තියෙනවායි කියලා. ඒ කියන්නේ බැරි නෑ මා ජීවිතේක තැනකදී ඒක සාක්ෂාත් කරන්න වෙනවා. එතෙන්ට එනකොට මේ සරණට පෙළඹිච්ච 99ක් හැලිලා ඉවරයි. එක්කෙනෙක් විතර වගේ යන්තම් බේරෙනවා. භාවනා කරගෙන කරගෙන දිගට කරලා සටන පාවා දෙන්නේ නැතුව දුර නික්ෂේපය කරන්නේ නැතුව කරන ගමන් නැවත බණ අහලා නැවත ධර්ම සාකච්ඡා කරලා නැවත නැවතත් Taman අත්දකින්න දේ අත්දකින්න විදිහටම කමඨාන සුද්ධ කරගෙන පසුනබාන විදිහට ගියාම තේරෙනවා මේ අතරමැද කඩයින් පරීක්ෂණ වගේක් තියෙනවා මේ මුළු ලෝකේ කොහෙවත්වත් නැති විදිහට හරියටම පින්වත අතෝරලා හරියටම භව සම්පත්‍ය ඇති කෙනාට විතරයි ඒ ධර්ම සාක්ෂාත් කරන්නේ වෙන්නේ. එතකන් කරන කට්ටිය යන්නේ ඉස්සරහටද පස්සටද ඉන්නේ සමතේද විපස්සනාවේද මේ මම දැනගෙනද මේ කරන්නේ නැත්නම් මට මේවා සිද්ධ වෙන දේවල්ද කියලා දැනගන්න බැරිය ගැන කාටවත් දොස් කියන්න බෑ. ඉතින් ඒක නිසා මේ ඔක්කොම බණ ඇහුවට මේ ඔක්කොට මේක තේරෙයි කියලා හිතන තරම්වත් අමාරුයි. නමුත් එක්කෙනේ තේරුම් ගත්තොත් මුළු පරිශදයටම මුළු පිරිසටම වටිනාකමක් තියෙනවා. මොකද එහෙම තමයි මේ 2600 මේ ගමන ආවේ. අපි ළඟට එනකොට ඊටාම කලාතුරකින් තමයි sannivedanayak සිද්ධ වෙන්නේ. ඒ තරමටම සම්පප්පලාප. ඒ තරමටම අපේ කතාවේ තියෙන සම්පප්පලාප. හිස් වචන. ඉතින් තේරෙනකොට තමයි උපාණ ස්වාමීන් වහන්සේගෙන් අහන්නේ මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උපවාණය යම් කිසි භික්ෂුවක් භාවනා කරනකොට නැත්නම් යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරනකොට මගේ තුල මේ මගේ ජීවිතයේ පහසු වෙරණේ පිනිස බොජ්ජංග වැඩෙනවා කියලා තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවද පච්චත්තං වේදිතබ්බ තත්වයක් මේ ප්‍රතිපදාවේ තියෙනවා මගේ යෝනිසමනසිකාරය බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ සතිය තිබුණත් ධම්මවිචේ තිබුණත් විරිය තිබුණත් ප්‍රීතිය දැන් නම් මේ කියන්නේ සති සම්බොජ්ජංගේ තමයි මේ කියන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගේ තමයි. මේ කියන්නේ වීර්ය සම්බොජ්ජංගේ තමයි. මේ තමයි පීති ආදී දේ Tamanටම වැටෙනවාද කියලා. ආ මේක ඔව් කියන උත්තරකින් තමයි උපවාන ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ සාරිපුත්‍ර සාංශ ඉංගියක් දෙන්න ඕනේ යෝගාවචරින්ට චරිචුරු ගන්න නැතුව කේන්ද්‍රී ගන්න නැතුව උම ඉස්සරහට ඵලයල්ලා. ඔය දැම්පේන ලකුණු ටික නෙවෙයි ඒ ලකුණු පරිණාමයකටපත් වෙනවා. ඒ පරිණාමයටපත් වෙන්නේ යෝනිසුමනස්කාරයෙන් බැලුවොත් විතරයි. නිකන් භාවනා කරුවට මේක හරියන්නේ ඒ දිහා බැලිය යුතු සම්මා දිට්ඨියක් තියෙනවා. සම්මා සංකප්පයක් තියෙනවා. ඒක අපේ භාෂා විවහරේ නෑ. අපේ භාෂා විවහරේ තියෙන්නේ කුට්ටිය කඩා ගන්න කතා විතරයි. ඔය භාවනා කරලා දෙන කමඨහන් වார்த்தාව උඹ කුට්ටිය කඩා ගන්න කියන එක නෙමෙයි ඇත්ත ඇති හැටියට කියන එකක්. ඉතින් ඒ සාකච්ඡාවක් කරා මේක සුද්ධ කරන ක්‍රමයකුත් තියෙනවා. මේ කරන්න හදන්නේ දේශනාවක් කරා මේක සුද්ධ කරලා දෙන්න හදනවා. ඉතින් ඒ නිසා භාවනා කරන කෙනා වරින් වර බණ ඇහිල්ලේ වරින් වර ධර්ම සාකච්ඡා කිරීමේ හැදෙන පැලයකට වතුර ටිකක් වක් කරනා වගේ මුල් වටේ බුරුල් කරලා පස්ලම් කරනා වගේ ඒ අනුග්‍රහ කරේ නැත්තම් මම කොච්චරක් රාත්තල් මැටි රත්තල් කෙරලා කාලා තියනවාද කියලා බඩේ කොච්චර මැටි තියනවාද කියලා දන්නේ නැහැ. ඉතින් ඒකට ආනන්ද මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පොඩි සහන් එලියක් දෙනවා. ඔහොම තමයි පටන් ගන්නකොට මේක හරියට දෙහි ගෙඩියක් කන්නා වගේ හරි පැංගිරි. ලෙල්ල හපනකොටම හරි පැංගිරි කණ්ඩ හිතෙන්නේ නැහැ. නමුත් කාගෙන කාගෙන ඇතුළට යනකොට තමයි දෙහි වල තියෙන ඇඹුල් රසය එන්නේ. ඕනම ගෙඩියක් කනකොට පිට තියෙන ලෙල්ල. ඉතින් ලෙල්ල ඒකේ කොස් ගතිය වැඩි. පැංගිරි ගතිය වැඩි. නමුත් ඇතුලේ බොහොම රසමසවුලක් තියෙනවා. ඒ වතු පිටික තියෙන්නේ ඇතුලේ රසමසවුල අරස කරන්නයි. නිකන් හිතන්න මැංගුස් ගෙඩියක් පිටේ ඉඳලා කාගෙන ගියොත් මැංගුස් කෑවයි කියලා කියේ හැබැයි අමු මොට් මොට්ටය. මොකද මැංගුස් ගෙඩිය හොඳ ඕජාව ටික තියෙන්නේ මැද. ඒ නිසා වටේ තියෙන ලෙල්ල මැංගුස් ගෙඩිය අරස කරන්න හැදිච්ච එක. දූරයන් ගෙඩියක් ගත්තාම ඒ හොඳම ඕජාව හටෙන්ද වටේ කොච්චර කොරස් කට්ටක් ඕනේ. මොකද අඩි 100 ගානක් ඕක වැටෙන්න එපායි ගහ උඩ ඉඳලා. වැටෙනකොට මේ ඇතුලේ තියෙන ඇටේවත් අර මදුලවත් තුවාලුන වී හිටියොත් මේ ඇටේ පැලවෙන මට්ටමේ තියෙනවා. ඒ නිසා හැදිලා තියෙන කට්ට අලුයෙක්ගේ ඔළුව උඩට වැටුණත් අලියගේ ඔළුව කඩාන යනවා මිසක දූරයන් ගෙඩේ තැලෙන්නේ නැහැ. ඉතින් මේ සාසනය පවතින්නේ වටේට මේ වගේ කොරස්තරයක් ඇතුව. ඉතින් භාවනා කරන එක නම් මේ කොරස්තරේ විදින්න ඕනේ. කණ්ඩ ඕනකමක් නෑ. හැබැයි විදින්න ඕනේ. දුරයන් gediye ලෙල්ල කන්න කියලා කියන එක නෙවෙයි මේ කියන්නේ. මැංගුස් gediye ලෙල්ල කාපන් කියන එක නෙවෙයි තියෙන එක අයින් කරපන්. ඒක මේ උඹට කරපු හානියක්වත් නෙවෙයි. ඒකේ ටිකක් තියෙනවා කහට තියෙන කිරියාතියක් තියෙනවා. කන්න බෑ. රස නැහැ. හැබැයි පුතු ඇතුලේ නම් තියෙනවා පුදුමාකාර රසමස උලා. ඒකට යන්න ඔය gediye දිහා දැක්කට මැංගුස් gediye දිහා දැක්කට කාපු එකනා ගතිය වෙනස්. අපි ඉස්කෝලේ යන කාලේ අපිට මේ ඉංග්‍රීසි උගන්වපු ගුරුතුමිය කිව්වා මේ පෑණි මිතුරන්ට ලියන්න ඉගෙන ගන්න කියලා. අපි යන්නේ ගම් වල ඉස්කෝල වලට මැට්ටෝනේ අපිට කොහෙද ඉංග්‍රීසි දැනුවා. ඉතින් ඒගොල්ලෝ ගෙනත් දුන්නා මේ ඇඩ්‍රස් පෑණි මිතුරන්ට කැමති අයට මේවට ලියන්න කියලා. ඉතින් අපිට ඇත්තටම සිංහලෙන්වත් ඇඩ්‍රස් එකක් ලියා ගන්න දෙකල්සල් දන්නේ නැහැ. ඉතින් කිව්වා කොහොම හරි ලියන්න කමක් නැහැ. එතකොට ඒගොල්ලෝ භාෂා ප්‍රශ්නයක් කරන එකක් ගණන් ගන්න එකක් නැහැ කියලා දෙයි කියලා. ඒක තමයි අපි ඉංග්‍රීසි ගණන්ද කරන දේ කියලා. ඉතින් ආ කියනවා එක දවසක් ඒ වගේ පෑන මිතුරියකට ලංකාවේ ඉන්න කෙනෙක් මේ මැංගුස් ගිරි තුනක් කරලා තිනවා ටැග්ගට. කියලා තිනවා මේ තියෙන හොඳ රසමස උලක් මේක රස කෑමක්. ඉතින් අර කෙනා බටේර හැදිච්ච කෙනෙක් කිව්වලු හරි පැංගිරි කහට රහණන් තිනවා thank you very much කියලා ඉවලු. ඌ ලෙල්ල ගාලා මන්දේ විසිකල්ලා. හරි ලස්සනයි ගෙඩිය හරි ෂෝක් හැබැයි කහටයි නේද? හැබැයි ගෙඩි තුනක් එවට බොහොම ස්තුතියි කිය. ඉතින් බුදුහාමුදුරුවෝ දෙන එකත් මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් නැතුව මේක කාලා ලෙල්ල කාලා අද ලියවෙන පොත් ප්‍රමාණය දිහා බලනකොට බුදුන් දාල ධර්මයේ කියලා සෝරි කියලා හිතෙනවා. ලෙල්ල කාලා බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ලෙල්ල තියෙන එක අරසා කරන්නයි ඇතුලේ බඩු තියෙන්නේ කියලා. මේගොල්ලෝ නෑ ලෙල්ලේ ඉඳලා කාගෙන යනවා. කහණයට අනික් කටට උපදෙස් දෙනවා ගුරු પરම්පරාවෙන් ආ කහගෙන කහගෙන වරෙල්ලකෝ කියලා. ඒ ලෙල්ල කනකොට 99යි කැරිලා. කවුරුත් යන්නේ ඇතුළට. ඉතින් ඒ රහස කියනද මේ සාරිපුත්‍ර සාංශය අහනවා කවදාද මේ කහගෙන කහගෙන යන කිනාඩම තේරෙයිද දැන් නම් මං කරගෙන යන වැඩේ පහසු වීර්ෂණය පිණිස පවතිනවා මගේ බෝධියට නැමිච්ච ගතියක් මගේ දැන් භාවනාවේ තියෙනවා මට දැන් යෝනිසෝමනසිකාරය තියෙනවා ලෝකෙ වෙනස් වෙලා නැහැ. ගත යුතු හරේ මං ගන්න දානවා. ලෝකෙ වෙනස් කළා නෙවෙයි. ආන්න මේ මට්ටම මේ මනුස්ස ලෝකේ ප්‍රත්‍යක්ක වේදිතබ්බ විදිහට එව බලව කියලා පෙන්වන්න පුළුවන් විදිහට මුලමැද අග කල්යාණ ක්‍රමයට පේන වෙලාවක් එයිද කියලා. ඉතින් එතකොට උපවාන සංස් කියනවා ඕ කියලා. මොකද මේ දෙනම වහන්සේලාම මම විඳපු කට්ටිය. ඉතින් මෙන්න මේ දීපු හඳුන්වා දීමේ යටතේදී භාවනා ජීවිතයක හම්බෙන මේ ප්‍රීතිය පිළිබඳවයි අපි කතා කරන්න බලාපොරොත්තු ඊට පස්සේ මේ ප්‍රීතිය බොජ්ජංග ප්‍රීතිය වෙන්නේ ඉස්සර වෙලා ඊටාම ආරම්භක මට්ටමේ ආරද්ධ විපස්සකේකට එහෙම නැත්නම් නවකේකට මේ සතිපට්ඨාන භාවනා කරනකොට ඒකත් ටිකක් හරියන කෙනෙකුට සමත වේවා විපස්සනා වේවා මුලින්ම කායානුපස්සනාව හෝ කායානුපස්සනාවේ නියෝජිතෙක් වශයෙන් මේ Tamange කයට හිතගත්ත වෙලාවේ ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ ඉරියව්ව කිව්වම හතර මහ 13 වැටෙනවනේ එහෙම නැත්නම් මේ ඉරියව්වේ තියෙන පටවි ගතියට හිත යොදවන ඒකට පටවි කාය කියලා කියනවා ඒකට. එහෙම නැත්නම් හුලං වැඩපිළිවෙලට වායෝ කාය කියලා කියනවා ඒකට. එහෙනම් මේකේ තියෙන උණුසුම් සිසිල් ගති කියන එකට තේජෝ කාය කියලා කියනවා. එහෙම නැත්නම් මේ වැగిරෙන පිඩු කරන ගතිය කියනවා ආපෝකය කියලා. මේ හතරම කියන මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ ඒකෙන් තමගේ චරිත ලක්ෂණ යනුව මතුවෙන පඨවි කාය, ආපෝ කාය, තේජෝ කාය, වායෝ කාය කියන එක එකකට හිත දැම්මට පස්සේ ඒ කෙනාට වැටහෙන හැටි මේ තමන්ගේ කය දී ඇති ධාතුව හරහා වැටෙන හැටි බුදුජානනාංශයේ ඒ පොට්ටපාද වගේ සූත්‍රවල පාඨවි කාය පිළිබඳ කතා කරලා තිනවා ආනපන සති සතිපට්ඨාන මහරාහුලෝ චුල රාහුලෝ වාද ගිරිපානන්ද වගේ සූත්‍ර වායෝ කාය හරහා කතා කරලා තිනවා ඉතින් වායෝ කාය හරහා කතා කරන එක තමයි අපි මේ ආනපන සති කියලා කියන්නේ හුස්ම ගන්න හෙලන මේ කයේ වැඩ කරන හුලං වැඩ කරන හැටි ඉතින් මේක ගැන වැඩ කරගෙන ඉන්න වෙලාවේ යම් වෙලාවක මේ සියලුම බාහිර ලෝකය එහෙම නැත්නම් සියලුම අනිකුත් දේවල් වලින් හිත මෑත් වෙලා මේ පාට වායෝ කායෙන් හිත පිරෙන වෙලාවක් එනවා. කියන්නේ 100%ක්ම ආනපාන මූණට මූණ දාලා ඉන්න වෙලාවක් එනවා. ඒක නිකන් හම්බෙන එකක් නෙවෙයි. ඒක මේ ප්‍රයත්නයකින්, ශිල්පකින්, ප්‍රයෝගයකින්, කමඨහනකින් අර කලින් කියපු සති සම්පජ සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගේ, වීර්ය සම්බොජ්ජංගේ හරහා වායෝ කායට මූණ දානවා. ඉතින් මුණ දානකොටම අසුවිරු ඥාන ඇති කෙනෙකුට නම් තේරෙනවා මේ වායෝ කයට කවදාකවත් හිත බලන්න බෑ ලෝකයේ පිළිබඳ දෙකට දෙතෑවර වෙච්ච හිතකින්. එහෙම නැත්නම් මේ අනුන් ගැන දෙකට දෙතෑවර වෙච්ච හිතකින්. එහෙම නැත්නම් මේ අතීතය අනාගතය පිළිබඳ දෙකට දෙතෑවර වෙච්ච හිතකින් අන්දවන්ත හිතකින් අංජබජල් හිතකින් ඕක කරන්න බෑ. වායෝ කායට හිත දාන්න නම් අතීත අනාගතය අමතක කළා මේ අස්පනා අපිට නාස්පුඩු පුරවාගෙන යන වාතයට හිත මුලිච්ච වෙන්න ඕනේ මුණට මුණ දාන්න ඕනේ ආපాతගත වෙන්න ඕනේ ඒ වගේම ඒ ආනාපාන හිතන වෙලාවේ මේ මගේ අම්මා මේ මගේ දරුවා මේ මගේ අසල් වැසියා ඒ මොකක්වත් ඉන්න බෑ හිතේ. ඒ වගේම මේ Taman මේ ඉන්න ස්ථානයේ තියෙන ආනාපාන මිසක්කා වෙන තැනක බන්නත් බෑ. නිසා යම් එක චිත්තක්ෂණයක හෝ යෝගාවචරයට මේ ආස්වාස් ප්‍රසාරයේ හිත ගියා නම් එයාට මේ නිවන් දකින්න පුළුවන් බවට ලකුණක් තියෙනවා. දැන් මට අරමුණකට මුණ දාන්න පුළුවන්. අන්නේම මුණ දාගෙන එතකොට පේනවා මේ සතිය මාත්‍රාව වශයෙන් පිහිටියා. සති මාත්‍රාව ඊට පස්සේ යෝගාවචරයට දෙනවා වරයක් වගකීමක්. දැන් gedara වැඩ වලට කියනවා දැන් මේක පුළුවන් තරම් චිත්තක්ෂණ දෙක තුන හතර බෝ කරන්න. ඉදිරිපත් කරගත් ආස්වාස් ප්‍රසවාසයේ එක දිගට බෝ කරන්න. ඉතින් මේක හරි අමාරුයි. මේක හරියට ලාහට ගෙම්බ එකතු කරනවා වගේ එක ගෙම්බෙක් කල්ලනකොට අනෙක් ගෙම්බ පැනලා. ලාහ කියලා කියන්නේ තැටියක් නේ ඒකට ගෙම්බ දාන්න බෑ. ඉතින් මේ යෝගාවචරය මේ කරන්න බැරි වැඩේ. මහා සාගරයේ ලේන වලිගයකින් හිඳන් හදින ලේනියක් වාගේ මූදට යනවා වලිග පොඟනවා ආයෙ කොට ඇවිල්ලා ගහනවා ආයෙ පොඟනවා ආයෙ කොට ඇවිල්ලා ගහනවා. ඉතින් හරියට නිකන් පුළුවන් වෙයි වගේ. නමුත් ඒ තරමටම අපේ හිත අන්දමන්ද වෙච්ච හිතක් අතීත අනාගතේ සැරිසරන හිතක් අනුන් ගැන හිතන හිතක් අතන මෙතන ගැන හිතන හිතක් එක චිත්තක්ෂණට හෝ දාන්න පුළුවන් නම් පුංචි ජයග්‍රහණයක් නෙවෙයි පුංචි විප්ලවයක් නෙවෙයි කියන්න පුළුවන් හැබැයි වෙනසක් ඒ ඊට පස්සේ මෙයාට දෙන වගකීම තමයි මේක චිත්තක්ෂණ දෙක තුනක් දාන එක ආනේ විදියට යම් වෙලාවක යෝගාවචරාගේ අප්‍රත්‍යත වීරිය නිසා ධම්ම විචේ නිසා සතිය නිසා මේ ආස්වාස් ප්‍රසවාසී නැත්නම් මේ වායෝ පොට්ටබ්බ ධාතුවේ හිත චිත්තක්ෂණ දෙක තුනක් චිත්ත වීතියක් පෙරහරක් එක දිගට හිටිනකොට ඒ යෝගාවචරයට ක්ෂණ සම්පත්තිය කියන වචනේ පාවිච්චි කරනවා. එයාට දැන් ඒ ක්ෂණය ඒ හිටි ක්ෂණය සම්පත්තියක් වෙලා. ඒක සාසන සම්පත්තියක්. එහෙම නැත්නම් මේ නන්නත්තර හිත. අන්ද අන්ද භූත හිත. ඒ අන්ද භූත හිත දැන් එක තැනකට එකතු වුණා එක චිත්තක්ෂණය ඊගා චිත්තක්ෂණේ ආයේ ඉතිච්ච පුවක් හිත ගලේ ගැහුවාගේ නන්නත්තරලා විසිරලා යනවා. ආයෙත් එකතු කරනවා. ආයෙ විසිරනවා. ආයෙත් එකතු කරනවා. ඕමම ඉඳලා මේ ආනාපානයේම එතන මේ හුස්ම පොදේම හුලඟේම ආශ්වාස ප්‍රශ්වාසයේ හිත හිටියොත් ඒ හිතීම නිසා අපි හිතනවට වඩා ශීඝ්‍ර වේගයකින් හිත ප්‍රනීත වෙන්න පටන් ගන්නවා. ඒක ටික අදහස මේමයි එක අරමුණකට හිත එකඟ වෙනවයි කියලා කියන්නේ හිත අවුරුදු ලක්ෂ 40000කට ඉස්සෙල්ලා නතර වෙච්ච පරිණාමයක් පටන් ගන්නව අලුත් වෙන්න. විපරිණ අපි මේ පරිණාමේ හිර වෙච්ච තැනකින් අලුත් වෙන්න පටන් ගන්නවා. ඒක පරිණාමය වෙනවා විපරිණාමයටපත් වෙනවා වෙනස් වෙනවා රූපාන්තරණය වෙනවා මේක නෙමෙයි යෝගාවචරය දකින්න යෝගාවචරය දකින්න හුස්ම ටිකේ වෙනස ඕ හුස්ම ටික විස්තරයි කතා කරන්නේ නමුත් ඒක බුදුරජාණන් වහන්සේ අපට නොකිය හීන් නූලෙන් කරන්න වෙන වැඩක් එක අරමුණක චිත්තක්ෂණ දෙක තුනක් යනකොට ඒ හිත ගැරන්ඩිය පොල් කටුවිලකින් ඇදලා ගත්තා වගේ සම්පූර්ණ වෙනස් වෙනවා. මේ වෙනස නිසා මේ හිතේ මේ ප්‍රණීත භාවය නිසා ඒ යෝගාවචරය කලින් දකපු තාලෙට මේ බාහිර අරමුණු දිහා දකින්න ඊට පස්සේ අර ඒකාග්‍ර වෙච්ච හිතට එහෙම නැත්නම් ඒකෝදි භාවයටපත් වෙච්ච හිත මේ අරමුණු දිහා දකින්නේ නන්නත්තර වෙච්ච විදියට නෙවෙයි. හරියට කැඩිච්ච කණ්ණාඩියක මූණ බලන එකනා තනි තලයේ කණ්ණාඩියක මූණ බැලුවොත් Tamange පිළිඹුව දකින්න ස්වරූපයත් කැඩිච්ච කණ්ණාඩියක බලන හැටි වෙනස්. චලන වෙන වතුරකට මූණ ඔබලා මුඛ නිමිත්ත බලන කෙනයි තැම්පත් වෙච්ච වතුරකට මූණ යොදලා මුඛ නිමිත්ත බලන කෙනයි එකම වතුර තමයි වෙනසක් දකින්න. ආන්නේ වගේ චිත්තක්ෂණට ඔහිත ඒකෝදි වුණා නම් ඒක නිකන් හරියට පැතලි කණ්ණාඩියකින් හිත මුණ බැලුවා වගේ එහෙම නැත්නම් තැම්පත් වෙච්ච දියකඩකට මූක නිමිත්ත බැලුවා වගේ Tamanට තේරෙන්න පටන් ගන්නකොට මේ යෝගාවචරය නොදක්කට හීනෙන් නැත්නම් පැදුරටත් හොරෙන් Tamanගේ මේ කයේ තියෙන අනෙකුත් සංවේදනා දැනීම් සංඥා පුදුම විදිහට වෙනස් වෙන්න පටන් ගන්නවා ආසත් ප්‍රසාසය තුලත් වෙනස් වෙනවා කයේ සතිය පිහිටද්දී අනිකුත් වෙනස් වීමුත් වෙනවා. මේ ඔක්කොම තියෙද්දි වරින් වර හිත ගැටල එක පාට සද්ද වලටත් යනවා. එක පාට වේදනාවට යනවා. එක පාට හිසිල වලටත් යනවා. ආයෙත් මේ යෝගාවචරය ගෙනල්ලා අර කැළඹිච්ච හිත වතුර කඩ ආයෙතෙන්පත් වුණාට පස්සේ ආයෙත් ආනාපානෙ පේනවා. ඒතකොට කයේ වෙනස්කම් පේනවා. මෙන්න මේ වෙලාවේදී මේ යෝගාවචරයට අමුතු හොල්මන් භූත අඩහීන කම්පන චංචල දැනෙනවා. ඒක සරුවච්චන් වහන්සේගේ වචනයෙන් කියනවා අපි මේ ලෝකයක් කාමේ නැතිකරන්න ලෝකයක් මේ රාගේ නැතිකරන්න මේ ආස්වාස් ප්‍රසවාසකය වාංගු කරනවා. ඒ කියන්නේ රූපයක වාංගු කරනවා. රූප කර්මස්ථානයක වාංගු කරනවා. වාංගු කළා මේක සාර්ථක වෙන්න වෙන්න කියන්නේ ලෝකයක් වශයෙන් අතීත අනාගතේ ලෝකයක් වශයෙන් ආර්යා මෙයා ලෝකයක් වශයෙන් අතර මෙතන අයින් කරලා ආස්වාස් ප්‍රසවාසකයේ තැම්පත් වෙනකොට ඒ තැම්පතුවේ සාර්ථකත්වය අපි හිතනට බොහොම ඉක්මන. ඒක මේ චිත්තක්ෂණ දෙක තුන යන්නේ. අපි හිතන මේ කල්ප ගණන් මහන්සින්න ඕන කියලා නෑ. වෙනකොටම මේ රූපය ඒ රූපය වෙන විපරිණාමය රූපය රූප සංඥාවක් බවට පත් වෙනවා. කාමේසා කාම සංඥාවයින් කළ රූපෙට කොට වෙනවන්ට පස්සේ ඒකෙම චිත්තක්ෂණ දෙක තුනක් යනකොට රූපේ රූප සංඥාවක් බවට පත් වෙනකොට මෙවුවා වෙන දේවල්ද මෙවුවා ඇත්තද මෙවුවා හොල්මන්ද මෙවුවා හීනද මෙවුවා අදහස්ද නැත්නම් ඇති හැටියද කියලා යෝගාවචර පොඩ්ඩක් අන්දවන්ද වෙන තැනකටපත් වෙනවා. ඒ රූප සංඥා මට්ටමේ තමයි ගොඩක් වෙලාට වෙන්නේ. හැබැයි මේ එක චිත්තක්ෂණයක ඉඳලා ආයෙත් හිත අසතියෙන් එහෙම නැත්නම් වික්ෂිප්ත වෙලා රද්දක රූපයක වැටෙන්න පුළුවන්. නමුත් නිතර නිතර නිතර නිතර Taman ගත්ත අරමුණේම තැම්පත් වෙලා ඉන්නකොට රූපේ ක්‍රමයෙන් ගෙවන් වෙන්න පටන් ගන්නකොට මේ මතුවෙන රූප සංඥා මට්ටම යෝග ජීවිතේ ඉතාමත්ම පෙරලිකාර අවධියක් නැත්නම් පළවෙනිම කඩයිම කියන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මේ කෙල්ලෙක් ලොකු වෙන වෙලාව. කෙල්ලෙක් හැදිලා හැදිලා වෙලාවට ගියාට පස්සේ ලිංගික පරිණි දෙකට එනවා. ඊට පස්සේ යාගේ සම්පූර්ණ රසායනික කයේ බරපතල වෙනසක් ඇති වෙනවා. පුරුෂයන්ගෙත් ඒක වෙනවා. ඊට වැඩිය ගොඩක් වෙලාවට කාන්තාවන්ගේ තමයි ඒක පේන්නේ. අනිත් වගේ භාවනා වැඩි වීමපත් වීමක් එනකොට ඒ හොඳට අරමුණේ හිත තැම්පත් වෙලා ඉන්නකොට මේ අරමුණත් මේ මෙතෙක් වෙලා ආස්වාද ප්‍රසවාස කියලා වෙන් කරපේක වෙන් කර ගන්න බැරි තරම් සියුම් වෙනවා. ඒකෝට මේ කයින් හැම තැනෙම අංශුවක් අංශුවක් පාසා විශේෂයෙන් මේ මහසි ෂැඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කළ තියෙනවා බයිස් චර්මයේ කයි මේ බයිචර්ම කියන අපි කියන හැමෙන් බුද්ධුම සංඥාතෝගයක් එන්න පටන් ගන්නවා. නිකන් රබන් අවුරුදු කාලේ හොඳට රත් කරපු රබානකට තට්ටු කරනකොට ඒකෙන් ගිගුණාද දෙන්න වගේ යතුරු කැටලක් ඒකට දාලා සුරල් දාලා ගහනකොට අර නිකන් අනික් අනිත් දවසවල බිත්තියල්ලා තියෙන රබාන වගේ නෙවෙයිනේ හොඳට රත් වෙලා එනවනේ. ඒ වගේ මේක ඇතුලේ මොනවදෝ සංඥා වගේක් එන්න පටන් ගන්නවා. ඒ ආපුවාම මේ ශරීරයේ විශේෂයෙන්ම තියෙන ස්නායු තුඩු තියෙන තැන් තියෙනවා. ඒ සංවේදී ස්ථාන. අන්නේ තැන් වලින් සංඥා නිකුත් වෙන්න පටන් ගන්නවා. ඒ සංඥා වලින් පොදුවේ ගත්තොත් මම මැරිලා නැහැ කියන එක හොඳට මතක් කරනවා නිතරම. හැම ස්නායු තුඩකම පණිවිඩයක් එනවා. ඔබ කොච්චර භාවනා කරත් ඔබ කොච්චර අනුමනත් එක්ක හිටියත් මැරිලා නැති බවට සංඥාවක් එනවා. ඒ වගේ මට නිින්ද ගිහලා නැහැ කියනවත් මොළයට හැම සෛලෙකින්ම පණිවිඩයක් එනවා. මං අසීමුත් නෙවෙයි. සීමුර්ජා වෙලා නැති බවට මේ එන පණිවිඩ මෙතෙක් කලොත් තිබුණා. ඒව අපි බලන්නේ. අපි බලන්නේ අනුන්ගේ පණිවිඩනේ දැන්. SMS බලනවා, ටෙලිෆෝන් අහනවා, පත්‍ර කියවනවා, ටෙලිවිෂන් බලන නිසා කවදාහක්වත් ශරීරයේ සංඥා අපට දකින්න වෙලාවක් එන්නේ මුළු ජීවිතේම ජනමාධ්‍යයට යට වෙලා තියෙන්නේ. දැන් ජනමාධ්‍ය පැත්තකලගේ ජඩ මාධ්‍යයක් බව තේරුම් ගත්තා. ඇඟෙන් එන සංඥා එන්න පටන් ගන්නවා. කවදාවත් දැකලා නැහැ. අහලත් නැහැ. ඉතින් එතකොට බුද්ධම ಜಾති වාර්තා ඒ වාර්තා වෙන්නේ කොහොමද මේ ඇඟ පුරා කූඹි දුවනා වගේ තේරෙනවා මං ඊයේ මතක් කරා වගේ එතන ඉඳපු ගාම මේ වැස්සකට හිරිකඩ ගැහුවා වගේ තැන් තැන් වලින් කිලිපොල අපහින්ට පටන් ගන්නවා එතන රස්නී බුබුලු සීතල බුබුලු එන්න පටන් ගන්නවා ඉතින් මේ යෝගාවචරය දැන් ස්ථිරතාවයක් නැහැ නිත්‍ය භාවයක් නැහැ මේක භාවනාවේ දියුණුවක්ද මේක භාවනාවට ආපු කංකරච්චලයා. අරියාදුවක්ද කියලා දන්නේ නැහැ. නමුත් යෝ ඒ නිසා යෝගාවචරයේ අවධානය බොහෝ විට මේ පුංචි පුංචි සංඥා වලට යනවා අර ක්‍රමයෙන්ගේ වෙන ආනාපානිය අමතක වෙන්න ඉඩ තිබේ. එච්චරයි මායයට කරන්න ඕන. මේ ක්‍රමයෙන්ගේ වෙන ආනාපානයෙන් හිත පැත්තකට දාලා මේ අරහෙන් මෙහෙන් එන මේ බලාපොරොත්තු නැති මේ පුංචි සංඥා මේ කිඹුල කනවා ඉවසන්න පුළුවන් මේ කොහිල කටු කන්න එක තමයි ඉවසන්න බැරි කියලා අරවත් එක විශාල පටලවිල්ලක් හදාගන්න යෝගාවචරය. හැබැයි ඒක හොඳ වැඩක් මේ ගමනේ ඉස්සරහට යන්නේ. ඒ වුණාට යෝගාවචරයට ප්‍රශ්න තියෙන්නේ දැන් මෙහෙම වෙනකොට හිත තියාගෙන ඉන්න ඕන කොහෙද? ආනාපානෙද? ඉතින් ඒක නැති වෙලා යනවා. මෙව්ව වැඩි වෙනවා. ඉතින් එතකොට අර ඒකාග්‍ර වෙච්ච හිත එක්තන් වෙච්ච හිත විසිරී ගියා වගේ පේනවා. යෝගාවචරය දැනගන්න හිටියොත් නෑ ඒ තීතිත් මට ආනාපානෙ පේනවනේ. කයි අරෙහි මේ මොනවද දැන්නත් මට ආනාපානෙ පේනවනේ නිසා ඇත්තටම විසිලා නැහැ කියලා දැනගෙන ගිය කෙනාට නම් පටලවිල්ලක් නැතුව කීත හැකි මට මේ කහන ගති, කූඹි දුවන ගති, ඉදිකට දුවන ගති, හිරි වැටෙන හිරි යන ගති දැනුණට මට ආනාපානෙ දිගටම පැවැත්ම තියෙනවා. නමුත් හුඟ දෙනෙක් වාර්තා කරන්නේ ඒකට මේ වාර්තා කරන්න දන්නෙත් ඒක නෙවෙයි. මේ මේ වැඩේට බාධා කරමින් අර මේ කෙනහිලිනවා වගේ කියලා. ඉතින් මේ කෙනෙහිලි කියන්නේ ඉස්සරහට හරියන දෙයක් වලට ඇතිවෙන සුබ ලකුණක පෙර නිමිත්තක්ය කියලා ඒත්තු ගන්නලා දෙන්න කොච්චර කමඨහන් සුද්ධ වෙරන්න වේද කියන්න බෑ. ඒක මොකද යෝගාවචර කියනවා ඊව දෙක් පොතකවත් මම දැකලා නැහැ. ඉතින් මගේ ඇඟේ මේ මල කරදරයක් නෙමෙයි අතරින් මෙතෙන් කවදාකවත් නැති විදිහට මේ කෙනෙහිලියෙන්න පටන් ගන්න කියලා. ඉතින් මේක මේ කටු අකුල හරහා දී යටින් ගින්දර ගෙනියනා වගේ තනි ඒ දණ්ඩ යනවා වගේ කඹේ ඇවිදින්න වගේ මේ ආනාපාන මේකෙන් බේරගනි. අනතර කරන්න එපා. මේ ආනාපානේ සියුම් භාවයේ සතිය දියුණුව හිතේ ප්‍රණීත භාවයේ කඩන්නයි මේ කෙනෙහිලි එන්නේ. හැබැයි ඒක භාවනා අතුරුඵලයක්. කියලා දවසක යෝගාවචරයට වැටහිලා මේ එන දේවල් ගැන කතන්දර ගොතන්න යන්නේ නැතුව එන දේවල් ගැන ප්‍රපංච කරන්න යන්නේ නැතුව එන දේවල් ගැන වාග් බහුල්‍යයට යන්නේ නැතුව අර ආනාපානීය දිහා බලන් ඉන්න පුළුවන් නම් ඒක දැනගන්නකොටමත් ලොකු වෙනසක් ඇති වෙනවා මෙතන රහස මේකයි තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒක නැවත නැවත අත්දකින්නකොට මේ කොච්චර කරදර තිබුණත් මට ආනාපානෙත් එක්ක ගනුදෙනු යන්න පුළුවන්. ඒක එන්නේ එන්නේ එන්නේ සියුම් වෙනවා කියලා දැනගන්නකොට බොහෝම කුහුල් සහිත ප්‍රීතියක් එන්න පටන් අර ගන්නවා. මේ කරදර තිබුණාට කරදර කරදර කරගන්න එපා. Taman යන පාර යන්නේ කියලා. එතකොට මේ යෝගාවචරයට පේන්න පටන් අර ගන්නවා. ඒ විදිහට මේ පොට බේර ගන්න දන්න කෙනාට කල යුත්තේ මේකයි කියලා යෝනසෝ මනසිකාරේ වැටෙන එකනට මේ කරදර එකක්වත් ඇඟේ හැප්පෙන්නේ නැහැ. ඒක එකක්වත් නොදැරිය හැකිත් නැහැ. හැබැයි ඇයි හද දෙයනේ මේ කරදර එන්නේ මම මේ තිල් අරගෙන භාවනා කරන මම දාන දීලා තියෙනවනේ මම මේ ඔක්කොම කරලා තියෙන්නේ මේක මොකද්ද කියලා මේකෙන් හිත කරදර ගත්තොත් ඒ චිත්තක්ෂණේම ආනාපානෙ හැලෙනවා ආනපානේ අනදර කරා වෙනවා. ඉතින් ඊට පස්සේ යෝගාවචරය පඹ කාලේ පැටවිච්ච හිවලෙක් වගේ අරකත් අනාගෙන මේකත් අනාගෙන වාර්තා කරන්න ඕන දේ දන්නෙත් නැහැ. මම කරගත්ත දේක් දන්නෙත් නැහැ. දැන් පටලවිල බව දාන්න. ඉතින් මේ සන්තෝෂ වෙන්න කියන්න පුළුවන් එක සන්තෝෂ වෙන්න බැරි කාරණාවක් කියන්න තියෙන මේක හරහා නොගිය එක්කෙනෙක්වත් නැහැ. හරහා නොගිය කවුරුවක්වත් නැහැ. ඒක නිසා යෝගාවචරය මුලදී මේ ටික කණ්ඩ වෙනවා. කනකම් ඒ ටික කාලයක බේරෙනකන් ටොංගානක් සද්ධාව අවශ්‍යයි. වෙන මොකකින්වත් කරන්න බෑ. දිගට කරන්න ඕනේ. ඒක දැනගන්න මේ කොච්චර කුචි කුයි ගෑවත් කොච්චර මේ ඇඟෙන් කෙනහිලියාවත් කොච්චර අනපානෙන් හිත පිට ගියා සීලෙ කැඩෙන්නේ නෑනේ. සීලෙට මුකුත් වෙන්නේ නෑ. සීලෙ කැඩෙන්නම් කායික දුස්චර්ත, වචී දුස්චර්ත වෙන මේව දුස්චර්ත මට්ටමට එන්නේ නෑ. වීතික්‍රම මට්ටමට එන්නේ නෑ. ඒකට වචාන් වංශර ලියලා තිනු මේ කවදාකවත් නොදැරිය හැකි මට්ටමට එන්නේ නෑ. නොදැරිය හැකි මට්ටමක් වෙන්නේ කන බින්දම් ගහන්න කියොත්. චරිචුරු ගන්න කිව්වොත් හිත වට ගත්තොත්. ඉතින් මොන කරන්නද අපි ඇසු විරු ඥාන නැත්තම් කමටහන් උද්ද වෙලා නැත්තම් ඉතින් හුඟක් වෙලාවට අපි තන කිඹුල කනවා ඉවසන්න පුළුවන් මට මේ කොහිලකට තමයි ඉවසන්න බැරි කියලා මෙව්වත් එක වාදපත්ලව ගන්න. ඒ වගේම කියන්න පුළුවන් මම මේ පොටට එන්න හදන එතෙන්ඩයි. මේ කොහෙන් කෙනෙහිලියාවත් ඇඟ පුරාවට අනපනේ නොදිනී ගියත් මේ සියල්ල දැකගෙන සතිය කැඩිලා නැහැ. සතිය කඩන්න බෑ. ආනේක දැනගන්නකොට තේරෙනවා යකෝ මේ එක එක මල් જાති අමුණ අමුණ මල් මාලෙට එක එක එක එක එනේන මල් මාලේ මල් අමුණන්ට අමුණන්ට මල් මාලේ විචිත්‍ර වෙනවා. එකම මල අමුණපුවාම මල් මාලයක් තමයි. ඊට වැඩි හරි ලස්සනයි මල් මාලේ විචිත්‍ර වෙනකොට නිසා ආනාපානෙම අමුණනට වැඩිය මේ වටින් පිටින් එන කෙනහිලි මේ එන ඔක්කොම જાති අර සති නූලට අමුණගෙන අමුණගෙන යන්න දන්නවනම් අන්න කියන යෝනිසමනසිකාරය තියෙනවා වග කිය යුතු ප්‍රමුඛතාවයේදී යුතු දේ දන්නෝ ඒක ප්‍රමුඛතාවයේ දිගේ අරගෙන යනකොට මේ ඔක්කොම නොගිනිය හැකි ගානට එහෙම නැත්නම් එකට හැප්පෙන්නේ නැති මට්ටමට මේව හරහා යෑමේ ක්‍රමය ඉගෙන ගන්න. ඒක මම හුඟක් වෙලාවට මේ නිදර්ශනයක් වශයෙන් පෙන්වන්නේ දැන් මේ පළාත් වල ඉන්න රීදුරු මහත්තයෙක් වාහනයක් අරගෙන ගියොත් එම අනුරාධපුරේ යන්න ඔය රම්බොඩ පාස්සී දාවට යනකොට මේ වෙලාව යනකොට කොහොමඩක් පාර පේන්නේ නැහැ. පාර සම්පූර්ණයෙන්ම මේ මීදුමෙන් වැහිලා. ඉතින් කාර් එක නැතර කරන හිටියට ওই මීදුම කවදාකවත් නැති වෙන්නේ නැහැ. මීදුමට එහා පැත්තෙන් දාලා යන්නත් බෑ. නමුත් ඒ පැත්තේ ඉන්න ඩ්‍රයිවර්ලා දාන්නවා හැඩි හතරක් විතර පේනවා. ඒ හතර යනකොට තව හතරක් පේනවා. ඒ හතර යනකොට තව හතරක් පේනවා. මීදුම ඇඟේ හැප්පෙන්නේ නැහැ. ඒක හරහා යන්න ඕනේ. වාහනේ නැත කරන හිටියට හරියන්නේ නැහැ. ඉතින් ඒ ඩ්‍රයිවර්ලා ෆොග් ලයිට් දා ගන්නවා. අච්චර වේගෙන් යන්න හිමීට හිමීට යනවා. එතකොට ඈතින් එන වාහනයක් දකින්නේ ඒ මීදුමට එළිය වැටලා තියෙන කෙන්ද හරි වංගු සහිතයි. ඉතින් අර හිමීට හිමීට යනකොට ඕන් අනුරාධපුරේ ගිහිල්ලා. මේ සමාවෙන්න නూరు එළියට ගිහිල්ලා. ඉතින් මේ මේ මීදුමක් ආව මට බෑ මේවා කරන්න කියලා නතර කෙරුවොත් වීදුම අපි කියන්නේ යන්නේ. එනිසා මේක හරහා යන්න දන්නේ නැති මිනිස්සයාට පිටකොන්දක් නැහැ, ආධ්‍යාත්මයක් නැහැ. එහෙම නැත්නම් භාවනා ප්‍රගමණයක් නැහැ. ඒ නිසා මේ භාවනා තටනේ 99කට වැඩි පිරිසක් මේ ඇඟට හැප්පෙන්නේ නැති මේ පුංචි පුංචි රූප සංඥා ආපුවාම මේ කතන්දර ගෙතීම හරහා ප්‍රමුඛතාවය නොදැනීම හරහා විශේෂයෙන්ම මේ මතුවෙන කාරණා සුබ නිමිත්තක පෙරනමුතු පෙරනිමිති බව නොදැන ඒවට ප්‍රමුඛතාවය දෙන්න යෑමෙන් ආනාපානෙට අනදර කිරීමේ මේ හදලා ගන්න මේ පටලවිල්ල සාහිත්‍ය අතින් බලනකොට හරිම සුන්දර කතාවක්. හාස්‍යයක් තියෙන එකේ. අපි මොන ලෝක ඥානයක් තිබ්බත් මේකේ පරාදයි. මොන ශිල්ප දැනගත්තත් මේකේ පරාදයි. මේ ශිල්පේ දිනමුත් දැනගන්න බාලයාට පුළුවන් ය වැඩිහිටියට බැරි කියලා නීතියක් හදන්න බෑ. මේ ශිල්පේ දැනගන්න උගතට පුළුවන් ය මෝඩයට බැරි කියලා නීතියක් හදන්න බෑ. මේ ශිල්පේ දැනගන්න බුද්ධඝම වෙන්න ඕනේ නැත්තේ කියලා නීතියක් හදන්න බෑ. මේ නීති මේ ශිල්පේ දැනගන්න මේ ගැහණු වෙන්න ඕන පිරිමි වෙන්න ඕන උපසම්පදා වෙන්න මොනවාක්වත් නැහැ. ඉතින් මේ ශිල්පය අතින් අතර දෙනවයි කියලා කියන්නේ මේ යෝන්සෝමනස්කාරය අතින් අතර දෙනවයි කියලා කියන්නේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා කරන වැඩේට කියනවා දුක්කරං කරෝති දුද්දදන් දදාති දුක්ඛමං කමති. අම්මා අපටවත් අපිට කරන්න බැරි දෙයක් මේ බුදුහාමුදුර අපට දෙන්නේ. දුෂ්කර කෘත්‍යයක් බුදුහාමුදුර මේ කරන්නේ. ඒ වගේම දුද්දදන් දදාදී අම්මා අප්පා දුන්නට ලොකු බූදලයක් අපට මේ දෙන්නේ. මේ සංසාරේ මෙතෙක් කල මේ මధుරවන්ටයි කැසටයි එම්බිරිසාවටයි නිසා මුන්න තරම් චරිචුරු ගගා ඉඳලා තියෙනවා. කොහොමද අපි වගේ මිනිස්සෙක් මේ බුද්ධ බුද්ධ ශ්‍රාවකෙක් මේ මේ කුණු කන්දල් වලට කතා කර කර ඉන්න වෙනුවට මූල හරය ගත යුත්ත මූල කර්මත්ත දැන ඉදිරියට යන්නේ. ඒකෙන් විතරයි කරන්න පුළුවන් වැඩේ. මේ කායර තියෙන ආසාවක් නිසා, මේ ජීවිතේ තියෙන ආසාවක් නිසා මැස්සෙක් වහන්න බෑ, කැස්සක් අහින්න බෑ, හුලඟක් වදින්න බෑ, ඉතින් චරුචරු. එහෙම කෙනෙකුට මේ ගමන යන්න බෑ. ඒ ඔක්කොම අයින් කරලා යන මනුස්සයාට බුදුහාමුදුරෙන් දෙන පණිවිඩේ දුද්දදන් දදාති. දුක්ඛමං කමති මේක කියනකොට කන පින්දම් ගහන ප්‍රමාණය. මේ කරන්න බෑ හැම එකටම බුදුහාමුදුරු ප්‍රතිකර්ම හොයලා කියන නෑ පුතේ ඕක වෙනකොට මේක කරපන්. අනේ දුවේ ඕක කොහොම තමයි මෙහෙම කරපන් කියලා හැම එකකෙදිම ඉවසන ඉවසිල්ල. මේ කාරණාවට එනකන් ගහන්නේයි, බනින්නේයි, මරන්නේයි. કોઈ පොඩි එකත් හුරතලේ කරනවනේ. භාෂාව ඉගෙන ගන්න ගියාම අසුචි අත ගන්න ගියාම පොඩි උහුරතල් කරනවා. අම්මා තරහ ගන්න. ආන්නේ වගේ මේ කල්යාණ මිත්‍රෙක් උතුම් කල්යාණ මිත්‍රයන් බුදුහාමුදුර අපිට මේ දෙන දේ ටික වේලාවක් යනකොට මේකයි ක්‍රමී කියලා දැනගත්තට පස්සේ එයාට තේරෙන්න පටන් ගන්නවා මේ කුද්ධිකා වශයෙන් ආපු මේ ප්‍රීතියේ පෙරමඟ ලකුණු කණික පීජියද එක පාරට ඇඟ ගස්සලා අරින්න අරිනවා. ඒක අර තැන් තැන් වලින් ආපු පුංචි මවිල් කෙලින් වෙන ගති වගේ තියෙනවා හිරි වැටෙනා වගේ එව්වා කූඹි දුවනවා වගේ එව්වා උණුසුම් බූල් රත්තරන් බූල් තියෙන එක මුළු ඇඟම එක පාරට හොල්ලලා යන මට්ටමට එනවා. ඉතින් අය කාය ආසාව ජීවිත ආසාව තියෙන කට්ටිය ඉතින් නූල් බඳිනවා, සෙත් කවි කියනවා, নানা ප්‍රකාර දේවල් කරනවා. මේ තරමටම මේ කායට මැස්සෙක්වත් අහන්න දෙන්න බෑ. ඉතින් මේක පැනලා ගියාට පස්සේ කුද්ධිකාපීති කණිකාපීති ගියාට පස්සේ එයාට ඒ ඔක්කාන්තික පීති කියලා තේරෙන්න පටන් ගන්නවා මේක නිකන් ශාරීරිය සම්භාහණය කිරිලක් වාගේ. භාවනාව හරියට යනකොට මුළු ඇඟේම මේ අංශුවක් අංශුවක් පාසා හැම කොනක්ම සම්භාහණයක් නේද ජනතාගරයට ගෙනියලා රත් කරලා උණුසුම් කරලා හැම තැනම සම්භාහණය කරන දැනුයි තමයි තේරෙන්නේ මේ සම්භාහණය ටික රිදෙනවා. රිදුනට මොකද ශරීර සෞඛ්‍යයට අවශ්‍යයි. ඒක නිසා මේ ඇඟ රිදෙනවා කියලා සම්බාහනය නොකර හිටියොත් සෞඛ්‍ය දුර්වල වෙනවා. දැන් මේ යෝගාවචරය මේ කියන මූලික මේ කුද්ධිකාපීති කණිකාපීති කියන දේවල් වලට හරහට යන තරම් ඉවසීමේ ශක්තියක් සතියක් ධම්මවිචයක් වීරියක් සහිතව ගියාම ඒ උබ්බේගා පීති ගියාට මේ ඔක්කාන්තික පීති කියලා කියන්නේ මේ මුළු ඇඟම නිමග්න වෙන වගේ තේනවා. භාවනාව යන අතරේ මුළු ඇඟම අභ්‍යංගනයක් යනවා. මුළු ඇඟම සම්බාහණේ වෙනවා. මසාජ් කරනවා. එහෙම නැත්නම් සවුනා බාත් එහෙම නැත්නම් මේ ජනතාකරයකට දැම්මා වගේ එන්න පටන් ගන්න දැන් නම් තේරෙන පටන් අර ගන්නවා මේ කර්මන්නේ කිරීමක් මේ කරන්න කියලා. එතින්ට යනකොට මේ යෝගාවචරයා බය වෙච්ච ප්‍රමාණය මෙච්චරයි කියලා නෑ. වරදොල වටහාගත්ත ප්‍රමාණය මෙච්චරයි කියලා නෑ. හරිදී වැරදි කියලා හිතාගත්ත ප්‍රමාණය මෙච්චරයි කියලා ගානක් නෑ. නමුත් කවදාද ගියාට පස්සේ තේරෙනවා මේ වගේ කැපකිරීමක් මේ වගේ කටුකොහලක් කරා යන්නේ නැතුව මේ උතුම් ඵලයක් ලබන්න බෑ. සුපර් මාකට් එකට ගිහලා සල්ලි දීලා බඩු ගන්න බෑ. කල්බතු ක්‍රමෙට ණයක් අරගෙන මේක දීපන් කියලා ගන්නත් බෑ. එහෙම පුළුවන් නම් බුදුහාමුදුරුවෝ ඉතින් රාහුල පුංචි හාමුදුරන්ට දෙයිනව. ආ මේක තියාගනින් ඔබ මේ මගේම ලේ මගේම ඕරස පුත්‍රයා කියලා දෙන්න බෑ. ඔය ප්‍රියම්බිකා වෙන යසෝදරාවට දෙයිනේ. මෙන්න මේක පොඩ්ඩක් මට මං තමයිත් එක උඹ ගොඩක් කල් සංසාරේ පාරමිතා පුරුණසයි නා උඹ මේක අරගෙන ඉගෙන ගනින් කියලා දෙන්න බෑ. සුද්ධෝදන රජුරවණ දෙන්න මේ පියමා රජුරවණ දෙන්න බෑ. කීයද හැකි මේ ඉවසාගෙන ඵලයන්. ගියාට පස්සේ නම් උඹට තේරෙයි ඔය යකා ඔය කියන තරම් කළු පාට නෑ. ඒක හරහා යන්න ඕනේ. ගියාට පස්සේ ඔන්න තේරෙන පටන් අර ගන්නවා. මේකට බැහැගත්තට පස්සේ තේරෙනවා මේ ධර්මයෙන් කරන මේ ශරීරය විරේචනයක් කරනවා සුද්ධියක් ඇති කරලා දෙනවා එතකොට තමයි උද්වේග කර ප්‍රීතිය එන්න පටන් ගන්න සමහරට කකුල් දෙකෙන් පටන් ගත්තාම ඔළුව දක්වාම ඔළුවේ ඉඳලා පටන් ගත්තාම කකුල් දෙක දක්වාම නිකන් හරියට හොඳටම රස්නීය වෙලාවක උතුරන වතුර තියෙන දිබුබුලක් ළඟට ගිහිලා වතුර බාල්දිය බාල්දිය ඇඟේ දා ගන්නකොට ඒකෙන් අර සිසිල් කරගෙන යනවා වගේ තේරෙන්න පටන් ගන්නවා ඉතින් එතෙන්ට ගියත් මෙතන ඉන්න ඔක්කොමගේ සමහර අවස්ථාවල එහෙම වලට ගිහිල්ලා ඇති. එතෙන්ට ගියත් මේක ධර්මයෙන් දීපු දෑගක් කියලා හිතන්නේ සමහර වෙලාවට හිතනවා මේක මගේ දක්ෂකමට මගේ ක්‍රමවේදයට හම්බුනායි කියලා. නමුත් හරියට පියවර කීපයක් තියෙනවා. පියවර පහ වුණාට පස්සේ තමයි මේක උද්වේග කර ප්‍රීතියක් වඩපත් වෙලා අන්තිමට කිරියලියක් උතුරගෙන යනවා වගේ පත්තලියක් උතුරනගේ පරණා ප්‍රීතිය මුළු ඇඟම කිලිපොළවාගෙන කුමුදවාගෙන ප්‍රමෝදයටපත් කරගෙන පිනවගෙන එන්න පටන් ගන්නවා. ඒ මට්ටමට ගිය දවසේ ඒත් යෝගාවචරය වර්ධ ගන්නවා. අනිත් දවසෙත් මේක මට මෙහෙමම එයි. මගේ බුද්ධියට සින්න වෙලා තියෙන දැන් මේකට බූදලියට සින්න වෙලා තියෙන්නේ කියලා. හිතාගෙන කිව්වොත් එන්නෙම නැහැ. ආයෙ නැහැ. ඊට පස්සේ ආයෙ මුල ඉඳලා ආනපානට හිත දාලා ඒකත් එක්ක යාළු වෙලා මේ කයේ නලියන කම්පන චංචල හරහා විඳගෙන විඳගෙන විඳගෙන යනකොට තේරෙනවා මේකට න්‍යායක් තියෙනවා. ඒක මේ සම්පූර්ණ මගේ වශී භාවයේ නෙමෙයි තියෙන්නේ. මට ඒ බුරුම ස්වාමීන් වහන්සේ මෙහෙම කියනවා. මට ඒකට හේතු සම්පාදනයේ වගකීම් මයි ළඟ තිබුණට ඵල අපේක්ෂාව තුච්චයි නීචයි පාහරයි. හේතු සම්පාදනය කරපන්. අදත් හේතු සම්පාදනය කරා. හෙටත් හේතු සම්පාදනය කරපන්. අන්නේ ඵල අපේක්ෂාවෙන් තොරව කරන හේතු සම්පාදනය තමයි මේ ශ්‍රද්ධාව පිළිබඳ නිර්වචනය. යමෙක් යනවා නම් මම මෙච්චර මහන්සිුණා මට මේ ප්‍රතිඵල ඕනයි කියලා දෙන්නෙම නැහැ. ලැබෙන්නෙම නැහැ. ඒ මොකද ඒ පාහර හිතක්. අයෝනිසෝමනසිකාර හිතක්. ඉල්ලුම සැපවීම නීතියක්. ආර්ථික විද්‍යාවක් කතා කරන්නේ. බුදු ආමර කියනවා අත්හට්ට පඤ්ඤා අසුචි මනුස්සා. මේ ආර්ථික විද්‍යාවට කඩ කරන මිනිහා අසුචි. කවදාකවත් දියුණුවක් ලබන්න බෑ. ඒ වෙනුවට කරන්නේ උඹට සාසනය වෙනින් කරන්න තියෙ කරපන්. උඹට වෙන්න ඕන ටික වෙයි. මේ දේ නිසා 3 4 සැරේ 5 6 සැරේ 7 8 සැරේ කරනකොට මේක යම් යම් ක්‍රමවේද තේරෙන්න පටන් ගන්නවා. මේක යම් යම් මේ වගේ වෙලාවට මෙහෙමයි කරන්න ඕන කියලා යෝගාවචරයට ටික ටික තේරෙනවා. භාවනා වැටුණාට පස්සේ නැගිට්ටවන්න ඕනේ මෙහෙමයි කියලා. එදාට ආයෙත් යෝගාවචරයේ ආදුනිකෙක් වාගේ වැඩ කරන්න ඕනේ මුල් හරිය හරිම පැංගිරි. හරිම කහට මොන විදියෙන්වත් කරන කරගෙන කරගෙන කරන යනකොට ඕනේ පෙතට වැටිලා අර කියන ප්‍රීති මට්ටම් එන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචර තියෙනවා මේක මට වර්ධින වර්ධින වෙලාවේ ජීවිත පරිේශනයක් විදිහට කරලා කරලා කරලා කරලා කොතෙන්ද මාව වැට්ටුවත් නැගිටින හැටි දැනගන්න. මොන විදියෙන් මාව පටලැවුවත් මං යන පාර දන්නවා හරියට උතුරු කට්ටර කොච්චර පයින් ගියවත් කැරකිලා කැරකිලා කැරකිලා ගිහලා උතුරු කට්ටර උතුරු දිහාට හැරෙනවා වගේ මම කවදාකවත් මේ මොන කරදරයක් දුකක් ආවත් බුදුන් කෙරේ තියෙන සද්ධාවේ කිසිම වරකාර කැළමෙන වෙලාවෙ නැතුව වගේ පේන හැබැයි දිශාගත වෙන්නේ මේ පැත්තරම තමයි ධර්මයේ කෙරේ තියෙන සද්ධාහට දිශාගත වෙනවා සංඝයා කෙරේ තියෙන සද්ධාහට දිශාගත වෙනවා මගේම සීලය ගැන දිශාගත වෙනවා අන්න එහෙම වෙනකොට තමයි යෝගාවචරයා තමන්ගේ භෞතික ඥාන සාමාන්‍ය බුද්ධිය දාලා මේ දේ නැවත නැවත කිරීමට අවශ්‍ය කරන්නා වූ ඒ වැරදිච්ච හැම වෙලාවකම ස්වර්ණමය අවස්ථාවක් කරගන්නවා නැවත උතුරු කට්ට උතුරු දිහාට හැරෙන්න. එහෙම නැත්නම් මේ දේ හරහා නැවතත් මූල කර්මස්ථානේ මුදුන්පත් කරගෙන මූල කර්මස්ථානේ හරහා ඒ විපරිණාමය දැකලා හිතේ එන විපරිණාමයත් බලලා ඒ ධර්ම නියාමයකට නැත්නම් නියාම ධර්මයට එහෙම නැත්නම් පටිසංකාන නීතියට හිත වට ගන්න එයා හැම වෙලාවෙම බලන්න පුළුවන් නම් මගේ අම්මා මැරිච්චාවයි මං ඒත් බලනවා සතිය පිහිටවන්න මගේ ගෙට ගිනි ගත්තාවයි මං ඒත් බලනවා දසතිය පිහිටවන්න මගේ දරුවා මැරිච්චාවයි ඒත් බලනවා මං සතිය පිහිටවන්න මේ මේ අපේ බූදලේ රත් කරලා තියෙනවා විනාශ වෙච්චානම සතිය පිහිටවන්න බන්නවයි කියලා එයා අර පුංචි පුංචි අභියෝග ටික විතල විඳලා විඳලා විඳලා බලන ඔය කොයි දේ නැති වුණත් මේ සතිය කැඩෙන්නේ නැහැ. කැඩනවා කිව්වොත් කැඩනවා. කැඩෙන්නේ නැහැ කියලා ඒ හැම වෙලාවකම බලන්නේ ඌට කල කලකොලොප්පම් වෙන එක නෙවෙයි. මේ තරම් අකට විකට තියේදි මට සතිය පිටවන්න පුළුවන් එක. එතකොට ඒ කරන හැම වෙලාවෙම පුදුම සන්තෝෂයක් එනවා මේ ධර්මය කහකැල්ලක් දෙකට කැඩුවොත් කහපාටයි කිව්වා වගේ හරි රත්තරන් ගලේ උලනකොට උලනකොට ඒක රත්තරන්ම තමයි. හඳුන් කොටේට කොටන්න කොටන්න සුවඳයි. ඒ වගේ මොන කරදරේ ආවත් මොන බාධාව ආවත් ඒ සතිය නැවත පිහිටවන්න පුළුවන් ගතියට මොනම බාධාවක්වත් නැහැ. ඒක කොච්චර පොත් කිව්වත් තේරෙන්නේ නැහැ. කරලම බලන්න ඕනේ. අන්නේම කරගෙන යනකොට මේ යෝගාවචරයට මේ වැටහෙන දේ සමහර විටක එයාගේ ක්‍රියාවලින් පේන්න පටන් ගන්නවා. වචන වලින් පේන්න පටන් අර ගන්නවා. එයාට තේරෙනවා මේ ලෝකයා මේ අන්ත දෙකට වැටිලා අත් දුක් ගත්තේ යද්දී මම දී යටින් ගින්දර ගෙනියනවා වගේ හරියට පෙත දන්නවා. කරගෙන යන්න වෙයි කියලා දෙන්න තරම් දැටහිමක් නැහැ. ඒ බව බුදුරජාණන් වහන්සේ සාමහාර විටක හේතුඵල ධර්මයට දාලා විස්තර කරන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට මේ සාපේක්ෂතාවාදයට දාලා විස්තර කරන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට මේක ශූන්‍යතාවාදයට දාලා විස්තර කරන වෙලාවල් තියෙනවා. ඒ හැම තැනකදීම ඒ තියෙන ධර්මයේ සාරය එහෙම නැත්නම් ඒ ඕජාව ආගම අතහැරලා තියෙනවා. ආගම ඒක අරගෙන නැහැ. ඒක තේරෙන්නේ ධර්මයේ දිගේ යන කෙනාට විතරයි. යාට ආගමක් තියෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. නමුත් ධර්මෝජාව දිගේ යන කෙනාට මේ සූත්‍ර කියවනකොට තේනවා බුදුරජාණන් වහන්සේ මේ වචන ASCII හංගවලා කොච්චර ලස්සනට මේ කාරණාවල් අවුරුදු 2600ක් පරණ වුණත් කලුපිරිමැද්දාම පේන පුස්කොලයක් වාගේ ලස්සන පෙන්ලා තියෙනවා. ඒකේ මං හිතුවා මේ කාටත් උනන්දුවක් ඇතිවීම පිණිස මේ චූලසුඤ්ඤත සූත්‍රයේදී සරුවචනාංශේ මේක කියලා දෙන ආකාරය ඒකේ පුංචි ඉතිහාසයක් මට කියන්න වෙනවා. දවසක් සරුවචන් වහන්සේ මිකාර මාතු පාසාදේ කියන්නේ පූර්වාරාමේ වැඩ ඉනකොට විවේකින් වෙලා කානන්ද සාංශි කියලා අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ මට මතකයි ඔබ වහන්සේ මේ නිග්‍රෝධාරාමේ ඉන්න වෙලාවක මට කිව්වා මම නිතරම මේ ශුන්්‍යත විහරණයෙන් ඉන්නවා ශුන්්‍යත විහරණයෙන් ඉන්නවයි කියලා ස්වාංශ මට ඇහුණ හරිද ඒක ඔබ වහන්සේ ඇත්තටම එහෙම අදහස් කරාද කියලා. ඒතර කියනවා ආනන්දුම ඇහුවා හරි. මම අදහස් කරපු දේ හරි. මම හැම වෙලාවෙම ශුන්්‍යත්වයේ එදත් හිටියා අදත් ඉන්නවයි කියලා. කියලා බුදුරජාණන් වහන්සේ මේ ලැබිච්ච අවස්ථාව ඇත්තටම ආනන්ද හැඳුරන කිව්වට අපිටයි කියලා තියෙන්නේ. පණිවිඩය කියනවා ආනන්ද. දැන් අපි ඉන්නේ මිගාර මාතු පාසාදේනේ. දැන් අපි මේ අරණියේ ඉන්නේ. මේ අරණියේ ඉන්න බවට අරණියට එළඹ වාසය කරනවා නම් ඒ වාසය කරන වෙලාවේ අපි ලෝකයේ පිළිබඳව ගාම සංඥාව, ස්ත්‍රී පුරුෂ සංඥාව, හරක බාන පිළිබඳ සංඥාව, රත්තරන් මිනිමුත් සංඥාවක් නැහැ නේද? අපිට තියෙන මේ අරණ්‍ය සංඥාවනේ. ඒක නිසා මේ ලෝකයක් පිළිබඳව තියෙන මේ ගාණු පිරිමි සංඥාව, ග්‍රාම සංඥාව, හරකබාන සංඥාව, රත්තරන් සංඥාව කියන විශාල කරදර රාශියක් විශාල මානසික ආතතියක් මේ අරඤ්‍ය සංඥාව කියන එකෙන් ප්‍රතිස්ථාපනය වෙනවනේ. ඒ නිසා අපි අරඤ්‍ය සංඥාවෙන් බැසගෙන පැහැදිලා ඒ වගේම පිහිටලා ඉන්නවනම් ඒ කියන්නේ අරන්නේ මං ඉන්නේ මං ඒක බොහොම සතුටින් ඉන්නේ. එතකොට ගම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ නේ. ලෝක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ නේ. හැබැයි මට එකක් කීත හැකි ආනන්ද මේ අරඤ්‍ය සංඥාවත් මල වාතයක්. ඒත් වෙහෙසක්. හැබැයි ලෝකයේ ඒව තරම් වෙහෙස නැහැ. ලෝකයේ පිළිබඳව අපි හිතන්න පටන් අරගත්තොත් හරක බාණයි රත්තරම් මිලිමුණු මැති ගෑනු පිරිමි ග්‍රාම සංඥාව උඟා කරදර. ඒ වෙනුවට අපි අරඤ්‍ය සංඥාවට අරගත්තාම මම කියනවා අපි දැන් ලෝකයේ පිළිබඳ ග්‍රාම සංඥාවෙන් ශූන්‍යයි මගේ හිත. හැබැයි අරඤ්‍ය සංඥාවේ පිහිටලා තියෙනවා. ඒක ඉතින් අර gedara තරම් සැප නැහැ. ඔහේ කවුරු හරි තම්බලා දෙන වතක් කන්න ඕනේ. ඔහේ කවුරු හරි එල්ල දෙන පැදුරක බුදියන්න ඕනේ. නමුත් කමක් නැහැ. මෙහෙම ඉන්න නිසා ලෝකයක් සංඥාවල අයින් වෙනවනේ. ඒ නිසා මම ලෝකයක් ආතති වලින් ලෝකයක් අසි අසහනෙන් ශූන්‍යයි. හැබැයි අරඤ්‍ය සංඥාව තියෙනවා. අරඤ්‍ය පිළිබඳ මේ කන්දස් ක්‍රියාව විතරක ධරතේ තියෙනවා කිය. ඊට පස්සේ සරුවචන සඳහන් කර දෙන අරඤ්‍යයේ ඉන්න මනුස්සයා දැන් මේ සංඥාව කයට විතර සීමා කරගත්තා. දැන් හිත ගත්ත කයට. ගත්තට පස්සේ කියනවා මේ මනුස්සයාට ලෝකයක් පිළිබඳ සංඥාවක් නැහැ. ගම කියන අරඤ්‍ය සංඥාවක් නැහැ. දැන් මේ කය කියන සංඥාව තියෙනවනේ. දැන් මගේ හිත පැතිරෙන්නේ මේක ඇතුළේ විතරයි. එතකොට බුදුරජාණන් සඳහන් කළා තියෙනවා මේ මිනිසයා ලෝකයේ පිළිබඳ සංඥාවෙන් ශූන්‍යයි. අරණ්‍ය පිළිබඳ සංඥාවෙන් ශූන්‍යයි. හැබැයි මේ කය කියන සංඥාවෙන් මේ මිනිසයා තාම බැඳිලා ඉන්නවා. ඒක මල කරදරයක්. ඒක පීඩි ගෑමනක්. ඒක දරතයක්. ඒක දැවිල්ලක්. ඒක තැවිල්ලක්. නමුත් ඒක සීමාකාරී ප්‍රදේශයක නැතින දන්න ප්‍රමාණයක් නෙමේ දුක තියෙන්නේ. මේක ගැනීම නිසා ලෝකයක් කරදර කංකරච්චලා ඉන්නව. අරණ්‍යයක් කංකරච්චලා අයින් වෙලානම කය පිළිබඳවන තියෙන්නේ කියලා එයා කවදා හරි මේ කය කියලා කියන්නේ සුන්දර දෙයක් රත්තරණින් මිනිමුතුන් හදපගෙන මෙයා දෙසිතක් කුණපයක් මේකේ තියෙන්නේ. මේකේ තියෙන්නේ වන්නේන බිදුගන්ධං ගන්ධේන බිදුග්ගද්දං මා බල ජරාවක් නෙමේක. නමුත් මේකට ගත්ත නිසාමට හම්බ වෙන ලාභේ තේරෙනවා. අද ලෝකයක් කරදර නැහැ නම. අරණ්‍යයක් කරදර ඒ නිසා මේකේ පැහැදියක්. මේකට බැහැගනින්. මේකේ පිහිටෝපං. එතකොට ඔබට එනවනම් යම් ප්‍රමෝදයක් මේ ප්‍රතිපදාව හරි නිසා මම දන්න පොඩි කරදරයක් අරගෙන ඒක නිකම් පදක්කමක් පැලඳගත්තා වගේ මාලයක් පැලඳගත්තා වගේ දරාගෙන ඉන්නවා මොකද ඒක පැලඳ ගැනීම නිසා ඒකට 100 100 බැස ගැනීම නිසා ලෝකයක් අංකරච්චලා අයින් වෙලා තියෙනවා ගම අරණ්‍යයක් අංකරච්චල අයින් වෙලා තියෙනවා. ඒ නිසා ඔබ මේ ගන්නේ කය සැප නිසා නෙවෙයි. මේ කය කියලා කියන්නේ සුන්දර වස්තුවක් නිසා නෙවෙයි. මේක ගැනීම නිසා ලෝකයක් දුක් කරදර අයින් කරපු නිසා අපිට ඒ වගේ ශූන්‍යතාවයක් එනවා. ඊට පස්සේ කතා කරලා කියනවා මේ කය කියන හතරමා ධාතුනේ. ඕකෙන් ප්‍රකට වෙන ධාතුව විතරක් කරන අනිත් තුන අතහැරපන්. යම් වෙලාවක වායෝ ධාතුව ප්‍රකට වෙනවා නම් ඒකේ 100 100ක් හිත බැඳපන්. ඒ හිත පැහැදියා ඒකේ හිත පట్టල කරපන්. ඒතර කයත් නෑ සීනි වායෝ ධාතුව විතරනේ. ඒකත් මල වාතේ. වාතේ කියන්නේ වාතේ. නමුත් ඔබ දැන් දන්නවද මේකට හිත පිටුපු නිසා ලෝකයක් සංඥා නැහැ. අරණ්‍යයක් සංඥා නැහැ. කයක් සංඥා නැහැ දැන් වෙන්නේ වාතේ. එතකොට ඔබ අර තුනින්ම ශූන්‍යයිනේ. නමුත් ඉතින් අනේ මේ හුලන් දියා බලලා කොහොමද දරුවන්ට කිරි දෙන්නේ මේ හුලන් බලන්න හිටියට කොහොද ගෙදර යනකොට කන්න තියෙන්නේ කොහෙද කියලා මේක පිළිබඳව කනගාටු වෙනවනම් මේ ලබාගත් ලබා ගැනීම පිළිබඳව සාපේක්ෂාත්මකව සතුටු වෙන්න දන්නේ නැත්නම් ඒ මනසයා හුස්ම ටිකට හිත ගියත් අයියෝ හුලන්නේ කියලා ඉතින් මොනවා කියන්නද මොකක් ගෙදර මිනිස්සුන්ට ගිහිල්ලා මොනවද කියන්නේ දැන් නිසන් වන්ට කියලා භාවනා කරලා මේ හුලම් බලලා ආවයි කියන්නේ උන කැරොල් බලලා ආවනම් කීයක විතර. තනකෙලියක් බලලා ආන දැන් කියන දේ මම උදේ ඉඳලා හැන්ද වෙනකන් අහුලම් බැලුවා කිව්වනම් ගෙදර එන මිනිස්සු මෝඩන් එළු එකේ නිකටෙන් අල්ලා හොල්ලන්න වගේ කිය අයියෝ උඹලා ගිහිල්ලා භාවනා කරනවා කියලා මොන මගුලක් කරනවද දන්නේ නැහැ කියලා. ඉතින් යෝගාවචරය පල් වෙනවා පච වෙනවා. ගෙදර මිනිස්සු කියන්න ඕනේ අපේ හිතත් කියන්නේ ඔච්චරම තමයි. අපේ හිතටත් ඕනේ මොනවාරි අල්ලන්න පුළුවන් දෙයක්. නමුත් යෝනිසෝ මනසිකාරය කියන්නේ වායෝ ධාතුවේ වායෝ වොට්ටබ්බ ධාතුවේ හිත පිහිටියට පස්සේ ඒකේ පසීදති ඒකේ පහදිනවා මේ හිටපු මොහොතේ ලෝකයක් කරදර මට නෑ මේ හිටපු මොහොතේ මට අරණ්‍යයක් කරදර නෑ මේ වායෝ ධාතුවේ හිට පිහිටපු වෙලාවේ මුලිච්ච වෙච්ච වෙලාවේ මට කයක් කරදර නෑ මගේ හිත තියෙන්නේ වායෝ වොට්ටබ්බ ධාතුවේ කියලා එකේ පහදිනවනම් ඒකට කියනවා ප්‍රීතියේ මුල් ලකුණු ටික සම්තිත්‍යතියක හොඳට පట్టල කරගන්න. ඊගා චිත්තක්ෂණේ තොතෙන්නම තියපා. ඒ ඒක විසින් සැප නිසා නෙවෙයි. නයිසර්ගික සැපයක් මේකේ නෑ. සංසන්දනාත්මකව දරතේ අඩු ගතියක් තියෙනවා. සංසන්දනාත්මක දැවිල්ලේ අඩු ගතියක් තියෙනවා. සංසන්දනාත්මක තැවිල්ල අඩු ගතියක් තියෙනවා. මෙන්න මේ ටික දන්නේ නැතුව අයියෝ මෙච්චර වෙලා භාවනා කරුවා උලන් විතරයි. දැන් මම මොකද කරන්නේ කියලා ඇහුවොත් ඒකෙන් පේනවා අර සංසන්දනාත්මකව ඒ ප්‍රතිස්ථාපනය කරපු විශාල අසහනයක් ප්‍රතිස්ථාපන කරපු විශාල දරතයක් ආතතියක් මෙයාට තේරෙන්නේ නැති නිසා භාවනා කවදා සතුටක් ලබන්නේ තැනට ගිහිල්ලා තියෙනවා. තැනට ගිහිල්ලා තිබුණා තිබුණට මේ මේ ඒක වශයෙන් හුලඟේ නැහැ කිසි සැපයක්. හුලඟේ නයිසර්ගික සැපයක් නැහැ. ආස්වාද ප්‍රසාරේ නයිසાર્ගික සැපයක් නැහැ. ආර්ථික ලාභයක් දෙන්නේ නැහැ, දේශපාලන වාසියක් දෙන්නේ නැහැ, සමාජික නොවත්කමකට කරන්නේ නැහැ. ලෝකයක් දුක් ගෙවන්න පුළුවන් උඹේ ආත්මනාවිට නැවතත් මේක ඕන කෙනෙකුට ගන්න පුළුවන්, ඕන කෙනෙකුට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් කියන මේ යහ කල්පනාව නුවණින් සලකා බැලීම පතමනසිකාරය උපාය මනසිකාරය නැත්තම් කොච්චර හුස්ම තියාණ හිටියත් සතුටක් එන්නේ නැහැ. ඒ නිසා මේකට කියනවා පතමනසිකාරය උපායමනසිකාරය වෙනුවට මේකට කියනවා රැඩිකල් මනසිකාරය කියලා. එහෙම නැත්නම් කියනවා රැඩිකල් වාදී විප්ලවීය මනසිකාරයක් මේකේ තියෙන්නේ. මේ වාතයේ ධාතුවේ හිත පිහිටුවපගෙන සතුටු වීම නිසා ලෝකයක් කරදර අයින් කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ සරුවචනන්සේ බොහොම ලස්සනට ඉදිරියට ගෙනියනවා මේ වායෝ ධාතුව කියලා කියන්නේ මහන්නේ රූප ධර්මයක්. ඔක තියා බලනකොට ක්‍රමයෙන් අඩු වෙනවා. අන්තිමට ගත්ත දරතය මේ හුස්ම පිළිබඳ දරතය ආස්වාස් ප්‍රසවාස් පිළිබඳ දරතය ආස්වාස් පිළිබඳ දැවිලි තැවිලි ඒක පීති ගාන ගතිය බල බලා ඉන්නකොට දැන් ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩු වෙනවා. ඉර නගිනකොට තරු එලි නැති වෙන්න ආසේ. ඊට පස්සේ දවල් පායනකොට හඳ තියෙනවනම් රාත්‍රියේ හඳ එළිය නැති වෙගෙන යනවා. හඳ නැති වෙනව නෙවෙයි. හඳ ලීන භාවයටපත් නැහැ. නිලීන භාවයටපත් වෙනවා. තරුවේ නිලීන භාවයටපත්. ඒතකොට තමයි තියෙන මේ ආස්වාද ප්‍රසවාසයේ ඉnde ඉnde ඉnde ඉnde මැරෙන්නේ නැහැ. හුස්ම නොගෙන ඉන්නවා. නමුත් ගන්න බවක්වත් නොදැන්න විදියට ඒක අඩුවේක නඩුවේකන යනකොට ඒකේනා රූපයේ ගෙවන් වෙන්න වෙන්න රූප සංඥාවෙන් මේ හිස්තන පුරවනවා. මේ රූප සංඥාව කියන්නේ අඩනින්දා. මේ රූප සංඥා කියලා කියන්නේ හීන ලෝකයක්. මේ රූප සංඥා කියන්නේ මනෝ විකාරයක්. මනෝ පුබ්බංගම දෙයක්. මනෝ සෙට්ට දෙයක්. මනෝමය දෙයක්. ඉතින් ඊට පස්සේ යෝගාවචර හිතනවා දැන් මම මේ අත්විඳින දේ තියෙන දෙයක්ද තියෙන දෙයක්ද අත්විඳින්නේ කියලා ඇත්තටම නෑ. මේ කයේ නලියවිලි වගේක් තියෙනවා. ඇත්ත කියලා බැලුවොත් මොන කූඹියක්වත් නෑ. මේක පැත්තක් නලියනවා මේ රත් වෙනවා මේ ගොජ දානවා ඇතුලේ ඉන්නකොට නම් කන්‍යම් මරණ්‍යම් කියාගෙන කරදර කරන ඇස්සේ කියලා බැලුවොත් මොකුත් නැහැ එතකොට පේනවා මේ මනස මේ රූප දිහා බලනකොට කාමයේ ඉන්නකොට කාම සංඥාවේ ඉන්නකොට මොන තරම් මේක වෙන සෙල්ලම් ඇද්ද අපි කවදද දැකලා තියෙන්නේ ඒ දැකලා තියෙන කිසිම දෙයක් සැපේ පිනිස නැහැ දහසට උදේට කසපහර 100යි දවල්ට කසපහර 100යි හැන්දාවට කසපහර 100 දෙන්න වගේ මේ කය හැම වෙලාවෙම පැලහෙන ගතියක් තියෙනවා ඒක නිසයි අපි මේ අනුන්ගේ කය අධ්‍යා බලන මාල්නි පොන්සේ කලස්සනයි කාමිනි පොන්සේ කලස්සනයි අර චිත්‍රපටිය හොඳයි මේ චිත්‍රපටිය හොඳයි කියලා මේ අනුන්ගේ ගුණකන්දල් බලන්න මේකට බැලුවොත් නම් දැක්කොත් නම් මේකේ බලන්න රත්තරන් මිනිමුතු මොකුත් නැහැ. ඒ මදිවට කාගේ දෝ න්‍යාය පත්‍රයකට වැඩ කරන ක්‍රියාපටිපාටියක් මේකේ තියෙනවා. කවම කවදාකවත් Tamange සුභ සිද්ධිය සඳහා නෙවෙයි. එහෙව් මම වාලෙක් කරගෙන බත් බැලයක් කරගෙන මේ જાතිය බෝ කරන්න අපි මේ කරන ජරා වැඩි. ජරාව නේදීක තමයි සංසාරේ කියන්නේ. මේකට කියන බොරු ප්‍රමාණය. මේකට කරන ചാටු වැඩ ප්‍රමාණය. ෂට වැඩ තියා බලපුවම අපි හැම එකාගෙම අර කිල්ලෝට හුණු තියාගෙන කතා කරනවා වගේ අපි මායාවේ කෙලෙස් න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ. ඒක දකින්න නම් මේ ටික හිමීට ශූන්‍ය කරගෙන කරගෙන කරගෙන යනවා. එතෙන් ඊට පස්සේ මේ රූප සංඥා ආවට පස්සේ ඒ යෝගාවචරයට පේන්න පටන් ගන්නවා නපුරු සද්ද ඇහෙනවා වගේ වර්ණ වැටහෙනවා රස වැටහෙනවා රසගන්ධ ටික වැටහෙනවා උඟක් අඩුයි. ඇහැට විවිධ වර්ණ සටහන් පේන්න පටන් ගන්නවා. කනට විවිධ ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. මේ කය විශ්මුක ලොකු වෙලා පෙන්නවා, පුංචි කරලා පෙන්නවා, පැත්තක් ඇතුව පෙන්නවා, පැත්තක් නැතුව පෙන්නවා. සමහරලාට පේනවා කය නැහැ. නැහැ කියලා දැනෙනවයි කියනවා. නැති බව දන්නවා. ඒක ඉතින් කවදාකවත් ලෝකේ නැති බව දැනගන්න බෑනේ. තියෙන බවනේ දන්නේ. දැන් සාපේක්ෂව පෙන්නවා තියෙන බව තියෙනවනම් ඒකේ අභාව ප්‍රඥප්තිය පේන්න පටන් ගන්නවා. භාව ප්‍රඥප්තිය කියලා කියන්නේ තියෙනකොට ඒකේ තියෙන සටහන, වර්ණය, උස, දිග, පළලතා ඒ විශිෂ්ට ලක්ෂණ. දැන් ඒක නැති වුණාට පස්සේ එතන ශූන්‍යයක් වැටහෙනවා. රිත්ත බවක් වැටහෙනවා. තුච්ඡ බවක් වැටහෙනවා. මට පාලනය කරගන්න බැරි බවක් වැටහෙනවා. මේක යෝගාවචරයට පේන්නේ අනේ මගේ මේ පෞරුෂත්වයේ බිඳලා ගියා. මගේ සක්කාය දිට්ඨිය බිඳලා ගියා. මගේ මාන්නේ බිඳලා ගියා. මම ළඟ තිබුණ තණ්හා කරන තියෙන දේ බිඳලාද ගියයි කියලා අයෝනිසෝ මනසිකාරයේ දකින්න එක්කනට මේක මල හෝනියමක්. මහා කන්දොස් කිරියාවක්. මේක මා අභව්‍ය ලක්ෂණයක්. එහෙම නැත්නම් මුස්පීන්තුවක්. යෝනිසෝ මනසිකාරයෙන් බන්නේ කරලා වෙනවා මම මැරෙන්න ඉස්සෙල්ලා ඔන්න මරණය අත්දකින්නකොට ඇහැටි. මේකේ තියෙන්නේ කාගේ දෝ න්‍යායපත්‍යක් වැඩ කරනවා. ඒක දැක්කොත් බංකොලොත්. ඒක දැකලා මේක දිහා බලාන ඉන්න පුළුවන් නම් තේරෙන්න පටන් ගන්නවා මේක නොදකින්න නිසානේ මේ මිනිස්සයා තව භවයක් පතන්නේ. මේ රජකමක් පතන්නේ, සිටුතනසුරක් පතන්නේ, අර්ධේ පතන්නේ, මේ දේ පතන්නේ හැම චිත්තක්ෂණයකම තියෙන මේ දරතේ විතරයි. ඒ නිසා සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඔබට කවදා හරි දුක්ඛ සත්‍ය වැටහෙනවා නම් ලකුණු හතරක් ඇතුව වැටෙහි දැවිල්ල වැටෙහි තැවිල්ල වැටෙහි විපරිණාමේ වැටෙහි සංකත ස්වරූපේ වැටෙහි මේක තියන් දෙකට කපු පණුවෙක් වගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් නලියනවා ගවරවලක ඉන්න පණුරිත්තක් වගේ වතුර අඩු දැනක මාළු නටනවා වගේ පුදුමාකාර නටවිල්ලක් නටවනවා ගොඩ දාපු මාළුවෙක් වගේ මේක නොද්දකින් නොපතන් කියපේක තමයි සංසාරේ පුරාවට අපි කරලා තියෙන්නේ ඒකේ සාපේ තමයි මේ සංසාර දුක කියන්නේ මේක දැක්කනම් ආයේ දෙසරයක් මේකට එන්නේ නැහැ. එන්න දෙයක් මේකේ නැහැ. එතකොට ඒ පාලනය කරගන්න බැරිකම මේකේ තියෙන මේ අසුබේ බුද්ධුම සතුටක් ඇති කරනවා. අනේ බුදුහාමුදුර අපිට දීලා තියෙන පණිවිඩේ. අපි මේක වළක්වන්න ටෙලිවිෂන් ටෙලි ඩ්‍රාමා බැලුවා, පත්‍ර බැලුවා, නවකතා බැලුවා. ඒ බලන හැම වෙලාවෙම සත්‍යින් තොරයි. බුදුචානන් අපිට දෙන්න බැරි පණිවිඩයක් දෙනවා. ඔබට කවදා හරි මේක සතුටක් වාටපත් වෙන දවස මේක යථාබෝධ ඥානේ බවටපත් වෙන දවස වෙනකොට අපි කඩයින් කීයක් පහු කරලා දැවිලා තියෙන්නේ. හරිම අමාරුයි. ඒක නිසා සරුවචනාංශේ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරලා හිතාගත්ත බණ කියලා වැඩක් නැහැ. කිසිම කෙනෙක් මේක අහන්න ලෑස්ති නැහැ. එතකන්නම් එතකන්නම් බුදුහාමුදුරු බුද්ධෝ අම්බෝධි ස්ථාමි මුත්තෝ අම්මෝචේ පරේති නොහන්තරේ ස්ථාමි සංසාරෝගා මහබ්බය කියලා මම ඊතර වෙමි සංසාර සත්‍යය ඊතර කරවන්නේ මී මම තරණය කරන්නේ මී අනික් අය තරණය කරවන්නේ මී මම මිදෙන්නේ මී අනික් අය මුදවන්නේ මී කියවා නමුත් මේ මිනිස්යන්ගේ දිහා බලනකොට අමනකම තකතිරකම මෝඩකම දිහා බලනකොට බුදු වුණාට පස්සේ හිතාගත්ත කාට කියන්නද කවුරුත් කැමති වෙයිද මේ කඩින් පරීක්ෂණ රාශිය පහු කරලා මේකේ තියෙන සතුට දකින්න. ඉතින් කියන මහා බ්‍රහ්මයා ඇවිල්ලා දාන බිම ඔබලා උතුරුදරුව සකස් කරන වැඳලා නිදුකානන් වහන්සේ සමහරෙක්ගේ ඇස්වල දූවිලි අඩුයි. ඒ ඇත්ත සමහරට තේරුම් ගනී. ඔබ වහන්සේ දේශනා කරු නැත්නම් මේක මහා විනාශයක් වඩපත් වෙනවා. ඒ නිසා නොදෙසා ඉන්න එපා කිය. ඉතින් බුදුහාමුදුරු අන්තිමට කියනවා ඇත්තටම මහන්නේ මේ දුක නම් දුකයි මම නෑ කියන්නේ නමුත් මේ දුක්ඛ සත්‍යයක් බව තේරුම් ගන්න එක විතර සැපක්. එච්චර ප්‍රීතියක් මුළු ලෝකෙම නෑ කියලා. ඒක හරහා යන ගමන තමයි මේකෙදි තියෙන්නේ මුලදී තාමත්ම පැංගිරි. ඊතාමත්ම තිත්තයි. මූණට පැංගිරි මිරිකුවා වගේ. ඒ තියෙද්දිත් කාගෙන යනකොට යනකොට මේ පැංගිරියේ තියෙන පැංගිරි ගතිය අඩු වෙලා ක්‍රමයෙන් ක්‍රමයෙන් Taman මේ පැමිණි දුක් පැණි රහයි කියලා මම දන්නේ වචනේ මගේ නොකියන බණක් නෑ. සිංහලේ ගාව වචනයක් තියෙනවා පැමිණි දුක් පැණි රහයි කියලා. ඕකට අඬා දෝල ගාලා වැඩක් නැහැ. මේක එන්නේ විඳින්න පුළුවන් නිසා විඳපන් චර්චුරු ගන්න එපා. විඳපන් කාගවත් උපදෙසිල්ලන්න එපා. මේක විදගෙන යනකොට මේ විඳීමේ ශක්තිය, දැරීමේ ශක්තිය, ප්‍රතිශක්තිය අසීමිත වර්ධනයක් වෙනවා. කොච්චරද කියනවනම් මරණ චිත්තක්ෂණයේ සතිය කැඩෙන්නේ නැහැ. මරණ චිත්තක්ෂණිය සතිය කැඩෙන්නේ ඒක කියනකොට මට මට උගන්වපු ස්වාමීන් වහන්සේ කිව්වේ මම එතකොට මේ සතිය අඳුරන්නෙත් නෑ මේ කිව්ව මම ඔබට එකක් කියන්නම් ඔබ ওই දිනු කරන හැම දෙයක්ම මරණදී නැති වෙනවා මම එකක් කියන්න ඔබ නිවන් දැක්කේ නැතත් මේ සතිය වැඩුවොත් ඒක ඒකාන්තේ මීගාවාත්මයට යනවා මම ඔබ වහන්සේ කොහොමද කියන්නේ කියලා ඉතින් බම්බු ගපන් කිව්වා තේරෙන්නේ නැත්තා උඹලා වගේ උන්ට කියලා වැඩක් නැහැ ඒක. උඹලා අමු මැට්ටෝ කිව්වා මේ සිංහල බුද්ධ ධර්ම කරට අරගෙන જાතියක් බදාගෙන ඒ කියපු හාමුදුරුවෝ බෞද්ධයෙකුත් නෙවෙයි සිංහලයෙකුත් නෙවෙයි පිටරට හාමුදුරු කෙනෙක් පස්සේ නැති මට වැඩි බෞද්ධයෙක් තමයි. උඹලට මොන જાතියෙන් කිව්වත් හරියන්නේ ඒක නිසා මම එකයි කියන්නේ සද්ධාවෙන් ඕනේ බයිලාවක් නටපන් සද්ධාවම අමතක කරලා යනවා. ඔබ වීරයෙන් ඕනේ දෙයක් ළඟා කරගනින් වීරිය ඔබ පාවා දීලා ඔබ නින්දට වටනවා. බොෝනේ සමාධියක් ගන්නේ මරණ මොහොතේ සත්ත පහක ලාභයක් නැතු උඹට වහ කාලා නැහින්ද වෙන්නේ. ওই ලෝකේ දෙන ඕනේ ඥානයක් ගනින් ඒ ඥානෙ උඹෙන් කාමයේ විතරයි වඩවන්නේ. සතිය විතරක් කද්දාවත් උඹ පාවා දෙන්නේ මරණීදිත් උඹ ළඟ තියෙනවා කිය. හැබැයි වඩන්න අමාරුයි මොකද සතිය විභූෂණ පාන්නේ කියා පාන්නේ අඳුරේ නැහැ. ඉතින් ඒ නිසා මේකට හිත යෙදෙන්නෙම මම කියනවා දේශනාව හමාර කරන්න ඉස්සලා සතියට හිත යෙදෙන්නෙම පිං ඇතියත් අන්න විතරයි. අනික් කටේ හිතෙන්නේ මේ සාසනය කියලා කියන්නේ මේ සද්ධාවෙන් 80 80 මහරියම් බුදු පිළිම හදණ්ඩයි ලක්ෂ පිංකම් කරණ්ඩයි අඬ බෙර ගහණ්ඩයි බුදුජානනාංශය කිව්වා මේ පිටුනම් මංචකේ ඉඳගෙන මේ උඩ පනින්න නටන යක්කු නෙවෙයි මං පුදන්නේ කියලා. අද කොහෙද ඉන්නේ අපි? අපිට පුළුවන් ද මේ වගේ දෙයක් බුද්ධ දහන මාත්‍යන්තයෙන් බලාපොරොත්තු වෙන්න. කද්දාවත් බෑ. සංවිධානයක් කරා නම් මොකක්වත් බලාපොරොත්තු වෙන්න එපා. වෙන්නේ නැහැ. ඒ කට්ටියට තියෙන ඒ කට්ටිය කුට්ටිය කඩා ගන්න එක විතර. නමුත් ඒ සංවිධානයේ තීදි සතිය වඩ නැත වඩන එක නැත කරන්න පුළුවන් බලන්න මොනම සංවිධානයකටවත් කාටවත් බෑ. මේක හරියට තේරුම් ගන්න මේ සතිය වඩනකොට පැංගිරි තමයි. අමාරු තමයි. ලැබෙන ලාභයක් නෑ තමයි. නමුත් අඬා අඬා කිඳිරි ගගා මේක වඩපන් වඩනකොට වඩනකොට ජම්ම ගිහිල්ලා දුක එනකොට පුදුම සතුටක් එනවා. මුලදිත් මං සැලෙන්නේ දුක හරහා යනකොට සැලෙන්නෙත් නැහැ ඉවර වෙනකොට පුදුම සතුටක් එනවා හරි ඒකත් මට ඔප්පු කරලා පෙන්නවා මේ පීති සම්බොජ්ජංගේ ඕනේ දුකක හැමාරේ සැප සැප හොයන මිනිහ දුක සැපේ හැමාරේ දුක සැප හොයන මිනිහ හැමදාම දුකෙන් කෙලවර මේ දුකට පීති සම්බොජ්ජංගයක් විදියට මේ සැපට එළඹිච්ච ගතිය අප්‍රමාද ගතිය මේක හරියට කියවන ගතියට ගත්තොත් ඔය හැම සැපක්ම ඉවර වෙන්නේ දුක මේ දුකක්ම ඉවර වෙන්නේ සැපක් දීලා එනිසා යෝගාවචරය මගේ වචනෙන් කියනවනම් සතිය පිහිටවනකොට නිතරම ජයක් ලබන්නේ විරුද්ධ පක්ෂයක් නෑ කවුරුත් අලලෝබල නෙවෙයි ගන්නෙ හැම දුකකම කෙලවර බලන්න ඒක ඉවරලා යන්න ආරයි ආස්වාස කියන්නේ දුකක් ආස්වාස කෙලවර බලන්න ප්‍රසවාස කියන්නේ දුකක් ප්‍රසවාස කෙලවර බලන්න ආන්නේ විදිහට මේ කෙලවර පැත්ත බැලීම අපි ආමංගල්‍යයක් විදිහට සලකන්නේ මුස්පීන්තුවක් විදිහට සලකන්නේ මෙන්න මේකට එළඹ වාසය කරනවා නම් මේ හැම දුකකම කෙලවර අඩු ගානේ තරුණ ප්‍රීතිය එහෙම නැත්නම් බලවත් ප්‍රීතිය තියෙනවා දුකට රොස්පරොස් දැම්මොත් දුකට කාලකන්ණි වුණොත් අඬහව ගෑවොත් අර ඒක පිටිපස්සේ තියෙන සැප කොටස දකින්න හම්බ වෙන්නේ නැහැ නිසා යෝගාවචරය දුකේදී මේ මුල මේ මැද මේ අග කියන තුනේදිම ඊ타ත්ම ප්‍රසන්න ගතිය මූණ දෙනකොට එයාට අවසාන වෙන්නේ ජවනිකාව එයා කරපු දේ සාක්ෂාත් කරවලා. ඒක නිසා බුදුරජාන් වහන්සේට අපි ගුණනාමයක් ප්‍රකාශ කරනවා සුගත කියලා. මෙච්චර දුෂ්කර ගමන hina විවි ගියා. සුන්දර ගමනක් ගමන් කරා. කවදාකවත් අඬ හොවන ගතියක් නැහැ. ඒ නිසා බුදුරජාණන්සේ කිසිම පිළිරුවක් අඬාවෝ ගෑවිල්ලා නැහැ. දේශනා කරන්නේ දුක්ඛ සත්‍ය තමයි. බුදුරජාණන්සේගේ ක්‍රමයේ දන්නවනම් අපි උදේ ඉඳලා හැන්දානකම් මේ කන පින්දම් ගහන දේවල්. අපි මේ උදේ ඉඳලා හැන්දා වෙනකම් මේ අරයට මෙයට කරන චෝදනා. අප උදේ ඉඳලා හැන්දා වෙනකම් මේ අරක දීපම් මේක දීපම් කරලා මේ උද්ඝෝෂණ නැත්නම් ඉල්ලා සිටීම. නැත්නම් අපේ තියෙන මේ ඒවට කියන්නේ ඉල්ලීම්. සියල්ලම චරිතේ දූෂණය කරන තරසේ නිෂේධනය කරන නැත්නම් ඉච්ඡා බංගතයටපත් වෙනවා. මේ සියල්ල දැරිය හැකි. එසා යෝගාවචරය කරන්න තියෙන්නේ මේ පැමිණි දුක් පැණි රහයි මේ තද්ද ඇහෙද්දි වේදනා දැනෙද්දි කොයි දේ වුණත් මේ සතිය පවත්තන එක එළඹ සිට සිහිය සිහිය කියන්නේ ප්‍රීතිය නෙවෙයි වෙනම කතාවක්. නමුත් සතිය පවත්තන්න පුළුවන් බව දැනෙන්න දැනෙන්න ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. මෙන්න මේක කවදා හෝ හරියට සාර්ථක ගමන බව වැටහෙන දවස තමයි ප්‍රීති සම්බොජ්ජංගය කියලා කියන්නේ. එතකම්ම යෝගාවචරයට ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න බෑ. ඉතින් තාම පැකිලිච්ච, පෙරදිච්ච ගමනේ තටම්බිබේ ඉන්නවා. බුද්ධංග මට්ටමට එනකොට ඒයි පස්සේ කයවිල බලන්න මේක කරලා බලන්න වරදින්නේ නැහැ. පච්චත්තං වේදිතබ්බ මේ ප්‍රත්‍යක්ෂයෙන් මම මේ කතා කරන්නේ. ප්‍රඥාවන්තයාට මේක තේරෙනවා. මේක සාන්දෘෂ්ටික ඵලයක් කියලා තියෙන්නේ. මේකේ මුලමදාග තුනම යහපත්. නිවන් දකින්න ඕනේ නැහැ, රැස් වී දෙන්න ඕනේ නැහැ, 18 රියන් වෙන්න ඕනේ නැහැ, අහතෙන් යන්න ඕනේ නැහැ, වතුර කිම දෙන්න ඕනේ නැහැ. මේ පැමිණි දුක හරහා ඒකේ තියෙන මේ මේ මිහිරියාව, ඒකේ තියෙන මේ පැණි රස උකහා ගන්න පුළුවන් ගතිය තියෙනවා නම් ඒ මිනිස්සයා වටන්න මායයටවත් බෑ. ওই තියෙන බාහිර බලවේග ගැන කතා කරන දෙයක් නෑ. ඉතින් හිතනද අපි ඇවිල්ලා තියෙන අපේ ජාතියේ තියෙන ප්‍රෞඩත්වය මොන භාෂාවෙන්ද කියන්න පුළුවන් පැමිණි දුක් පැණි රායි කියලා. කිසිම භාෂාවක කිසිම ආප්තෝපදේශයක් නැහැ උිට කිට්ටු කරන්න. අපි සිංහල කොච්චර මේ වගේ ප්‍රෞඩ භාවයට පත් වුනේ මොකද්ද වෙත පැමිණෙන දුකට පස්ස ගැහුවේ නැහැ. කවදාවත් නැහැ. මැද්දුබ්බන්න කිව්වේ මල්ලි අයියා මේ අපි ඇලේ පොළ પરම්පරාවේ නිකන් සෞත්ව දාන්න එපා අප්පච්චිට. උඹ බයලම් පැත්තකට මම පෙන්වන්න මැරණ හැටි. පොඩි එකා. පොඩි එකා. අයියා ගිහලා අම්මගේ සාරිය පිටිපස්සෙලා අනේ අම්මේ කියන ලොකු බණ්ඩා. අරුකෝ පිස්සු කතාන අපි මහලේ පරමර පදකයට කතා කරගම මම පන්සිල් පද කිව්වට පස්සේ එක තරෙන් කපපම්බෙල්ලා හරිද? ඊළඟ වදකයටත් විධානයක් කරලා මැරුණා. ලොකු බණ්ඩත් මලා සෙවලෙක් වුණා. මැද්දුම් බණ්ඩ මලා වීරෙක් වුණා. නිසා යෝගාවචරයක් වැඩ කරනකොට දැනගන්න ඕනේ කිසිම දුකක් කාටවත් කියාපාන්න යන්න එපා. හැබැයි කිය වෙනවයි බේ කෙන්සිරි ගෑවෙන ලෙඩක බඩගිනි කියලා කෙන්සිරි ගෑවෙන. ඒකට කරන්න දෙයක් නැහැ. හැබැයි කියන්න යන්න එපා. එතකොට අපේ මේ යෝගාවචර කමට, බුද්ධ පුත්‍ර කමට, බුද්ධ දුහිතු කමට ඒක නින්දාවක්. මොකද අපි බුදුහාමරෝ 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරේ බඩ අත ගන්නට පිට අත ගෑවෙන මට්ටමට ගියා. කාටවත් චෝදනා කරේ නැහනේ. කාටවත් ഘോഷණ කරෙත් නැහනේ. පිය මහ රජුරවන්ට දැනෙන්නවත් ඇරියේ නැහනේ. ඉතින් යසෝදරා විතින් අඬනවා ගව්වෙන් ගව්ව දිවමාලිග සෑදේවා අනම්මනම් කියලා ඒ ඇඬුවට මම තනියම තමයි පරිප්පුව කෑවේ. ඒක liver වෙලා නේ කිව්වේ ඒක නිසා අපේ බුදුහාමුදුරොන්න රජගෙදරින් ඇවිල්ලා කෙලිම නිවන් දැකලා කිව්වනම් අපිට පැත්තකට යනකොට නම් කියලා අත්බත බලලා කියලා තියෙනවා. ඒ නිසා අපි වාගේ මේ බලසීනාවක් මේකට බහැලා කටයුතු කරන පිරිසක් මතක තියාගන්න ඕන අපි ළඟ තියෙන මේ කංකරච්චල් වලින් කියවෙන්නේ ඉස්සරහට එන තියෙන ප්‍රීති සම්බොජ්ජංගේ පෙරනිමිති පෙරනිමිති වලට මූණට කියලා ගහන්න එපා. උණු වතුරක් කරන්න එපා. ඔකට එන්න අරින්න. ආපු ගමන් ඔය යකා ඔය කියන තරම් කළු පාට නෑ. ඔක ඉවර වෙන්නේ විශාල සතුටකින්. ඒ නිසා කන්දක් නැගිටන පල්ලමකි, පල්ලම වැටෙනෝ සෙල්ලමකි කියලා යෝග ජීවිතේ හැමාර හැමදාම සතුටක් තියෙනවා. ඉතින් එවැනි සතුටක් සියලු දිනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. ශිළු දිනාටම සැනසීම සතුට උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා